<coughs> ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාවට ආරම්භයක් ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ උපාදාන පත්‍යා භවෝති සුසුම පස්සති තී එවං භන්ති තණ්හා පත්‍යා උපාදානන්ති සුසීම පස්සති එවං භන්ති උපාදාන නිරෝධා භව නිරෝධෝති සුසීම පස්සති තී එවං භන්තේ තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධෝති සුසීම පස්සති තී එවං භන්තේ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ සංග්‍රහ වෙලා තියෙන සුසීම සූත්‍රයේ පසු භාගයයි දෙවැනි කොටසයි මේ භාවනා වැඩමුළුවේ තේමා වශයෙන් ඉදිරිපත් කරගත්තේ ඒක සාමාන්‍ය වචනේ කියනවා නම් පටිච්චසමුප්පාදයේ පිළිබඳවයි මතක් කරලා දෙන්නේ. ඉතින් ඒකට හේතුව වශයෙන් සඳහන් කරන්නේ යම් විදිහකට කෙනෙකුට නිබ්බිදාවක් එහෙම නැත්නම් මේ සංසාරය පිළිබඳ කලකිරීමක් ඇති වුණොත් පටිච්චසමුපාදයේ ඉදිරිපත් වෙනවා පටිච්චසම්පාදයේ ඉදිරි වුණ ඉදිරිපත් වුණොත් කලකිරීම ඇති වෙනවා ඒක නිසා පූර්ව භාගයේදී මේ සූත්‍රයේ මුල් භාගයේදී ਸਰවචනාංශේ සුසීම ස්වාමීන් වහන්සේත් එක්ක කරපු සාකච්ඡාවේදී ඒ පංච උපාදානස්කන්ධයන් විශේෂයි නිබ්බිදාව පහල කරන්න නැත්නම් කලකිරීම පහල කිරීමට අදාළ වෙන විදිය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් නැත්නම් සාකච්ඡාවක් දෙබසක් ඇති කරනවා ඊට පස්සේ දෙවෙනි භාගයේදී ඒ ඇති කරගත්ත ඒ නිබ්බිදානුපස්සනාව නැත්නම් නිබ්බිදාව අනුව බලන හිතට දැන් සරුවච්චන් වහන්සේ ඒ පටිච්චසමුප්පාදේ ඉදප්පච්චේතාවේ හේතුඵල වාදයේ පිළිබඳව ප්‍රායෝගික අංශයට නැත්නම් පරෝජනේ සලකලා ඉදිරිපත් කරනවා. ඉතින් අවසානයේ පවතිනා වූ ජරා මරණ දෙක කවුරු නමුත් දුරු කිරීමට උත්සාහ කරනවා ඒක සංසාරයේ ප්‍රකට ප්‍රසිද්ධ ආවේනික වූ දුක් වශයෙන් නමු සර්වචනාංශේ ජරා මරණ දුක් නැති කිරීම සඳහා අනිකුස්යල්ලන් වාගේම උනන්දුව දක්වන අතර ඒක తాවකාලික සුඛීමක් නෙවෙයි නিত্য වශයෙන්ම නිඨාවටම නැවත ආපසු නොයනාකාරයට විප්ලවී ආකාරයට දුරු කරන්න නම් ආසන්න කාරණා වෙන ජාතිය නැති කරන්න ඕනේ බව මතක් කරලා දෙනවා. යම් තැනක යම් කිසි කෙනෙකුට යම් දෙයක Nirodhayak දකින්න ඕනේ නම් ඒ පුද්ගලයා බලන්න ඕනේ ඒකේ උප්පත්තිය දිහා. යම් දෙයක උප්පත්තිය දිහා බලන්න පටන් අරගත්තොත් ඒක චිත්ත නියාමයේ හැටියටම ඒ පුද්ගලයාගේ හිත ඒ උප්පත්තිය බලපු දේහි Nirodhaයටපත් වෙනවා. ඒ විමුක්තියක් ලබනවා. ඒයින් ගැලවීමක් ලබනවා. ඉතින් මේක අර මේ විෂය පිළිබඳව පූර්ණත්වයකටපත් වෙච්ච සරුවච්චන් වහන්සේ මිස වෙන කෙනෙකුට ඒක මේ නිකන් කතා රසය අර වෙන මොනක්වත් වෙන්නේ නැහැ. නමුත් මේක න්‍යාය ධර්ම සිද්ධි. ඒ සිද්ධි වල සඳහන් කරලා තියෙන්නේ Nirodhayak යමක දකින්න ඕන නම් ඒකට ඒකේ ಜಾතිය බලන්නේ කියලා. ඒ නිසා Nirodhaya බැලීම කලකිරීම මතින් මේක නැති වේවා භංග වේවා විනාශ වේවා කියන අදහසෙන් බැලුවට කවදාකවත් නිරෝධයක් දකින්න බෑ. ඒ නිරෝධය වීම සඳහා අවශ්‍ය කරන ප්‍රස්තුත කාරණේ දිහා සාදරව ඒ හට ගන්නා හැටිපැත්ත බැලීම තමයි මෙතන තියෙන විප්ලවය. යමක් මුලින් උපුටා දාවන්න ඕනේ නම් ඇති වුණාට පස්සේ කපල කෙටුවට හරියන්නේ නැහැ. යථාපි මූලේ අනුපද්ද වේදල්ලේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති. හොඳට දලව පොළවේ හටගත්තා වූ ගහක් කොච්චර කඳෙන් කපලා දැම්මත් නැවත නැවත අංකුර පැනලා දිනවා. ඒ නිසා ඒක නැති කරන්න මුලට අත තියන්න ඕනේ. ගහේ කොළ දාව නැති කරන්න මුලට අත තියන්න ඕනේ. මුල මුලින්දු පුටා දවන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍ය ලෝකායත විශ්යන් වල කරන්නේ ගහ කපන්න හදනවා. ගහ කපන්න හදන්නේ තරහින් කවදාකවත් ඒක හරියන්නේ කපන්න කපන්න ලියලා. නමුත් ඒ වෙනකොට මුල බලන්නේ කියලා කියනවා. මේක තමයි එතන තියෙන මේ පටිච්චසමුපාදය ජාතිය නිසා ජරා මරණ ඇති වෙනවද කියලා අහනකොට කවුරුත් අත උසලා ඕ කියනවා. මොකද සර්වඥාන්සේ ඒක අපිට හරවලා අහනවා ජාති මරණ ජරා ජාතිය නිරෝධ වීමෙන් ජරා මරණ නිරුද්ධ පුළුවන්ද කියනකොට ඒක ඉතින් අර කට වචෙන්ට කට කහනවට හා කිව්වට පළවෙනි ඒ පුනරා පෙර ගමන වගේ නෙවෙයි පසු ගමනට එනකොට කල්පනා කරලා බලන්න වෙනවා. නිකන් පිටියකට ගිහිල්ලා හැප්පුණා වගේ නිරෝධයක් දකින්නම් જાතිය බලන්න ඕනේ. නිරෝධේ පැත්ත නැති කරලා දාන්න, නිරුද්ධ කරලා දාන්න જાතිය නැති කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ සංසිද්ධිය දිහා ද්වේෂයෙන් බලලත් බෑ, ආසාවෙන් බලලත් නෑ, ආසාවකින් තරහකින් තොරව සිද්ධිය දිහා මුලමදාග වශයෙන් බැලීමයි මෙතන පේන්නේ. ඊට පස්සේ මේ જાතියත් ඒකම මූල කාරණාව කරගෙන පැන නගිනව නෙවෙයි જાතියක් ඇති වෙන්න ආසන කාරණාවක් තියෙනවා. ඒක ਸਰවඥාන්සේ නම දාලා තියෙන භව පැවැත්ම වටේ සංසාර කියලා. ඒක චක්‍රයක් කරකැවෙන්නේ. ඒ චක්‍රය නිසා જાති ඇතිවීම අර කැරකෙන චක්‍රයක කේන්ද්‍ර ආභිසාරී බලයේ කේන්ද්‍ර අපසාරී බලයේ කියලා අනිවාර්යම ශක්ති දෙකක් තියෙනවා. <coughs> සංසාරේ වටේ ඇතුළට කරකවන බලයක් තියෙනවා පිටට කරකවන බලයක් තියෙනවා. ඉතින් මේ භව චක්‍රයේ මනුෂ්‍යයා පෘ탁ජනයා අසුතවත් පෘ탁ජනයා අන්ධබාල පෘ탁ජනයා හැම වෙලාවෙම භවයේ ආරක්ෂා වෙන විදියට ඒ ඇතුළට නැමීගෙන ගත කරනවා. දැන් හරුවත් ඥානසේ විප්ලවීය විදියට ඒ කේන්ද්‍ර අභිසාරී බලයට ගත කරන සියලු ලෝක සත්‍යයන් ඉදිරියේදී කේන්ද්‍ර අපසාරී බලයක් තියෙන බව මේ භව චක්‍රයෙන් ගලවලා පිටට පනින්න පුළුවන් ශක්තියක් තියෙන බව භව චක්‍රේ බිඳලන්න පුළුවන් බව ඉදිරිපත් කරනවා මේක බුදුහාමුදුර හොයාගත්ත දෙයක් නෙමෙයි කරකෙන හැම දෙයකම කේන්ද්‍ර අපසාරී කේන්ද්‍ර අபிසාරී කියලා දෙකක් තියෙනවා මේක බුදුහාමුදුර හොයාගත්ත දේ නම් භෞසුත භාවේ නැති එතන උපදේශන ලැබපු පුත්‍ක්ඥය අනිවාර්යයෙන්ම මානවයිති වාසිකමක් විදිහට අபிසාරී බලයට තමයි බැඳෙන්නේ කිසිම විශේෂත්වයකින් තොරව සෑම සිළු දෙනාම අභිසාරි බලයට බැඳෙනවා. අවසර සරුවචනාංශයේ පළවෙනි වතාවට මේක කිං කුසල ගවේෂීව කිං සච්ච ගවේෂීව අභිසාරි බලයක් තියෙනවා නම් අපසාරි බලයක් තියෙන්න ඕනේ කියලා අපසාර බලය අදහපු එක තමයි මේ භවය භවේ නිසා જાති ඇති වෙන්නේ භවේදියා බලනකොට මේකේ ඇතුළට නැත්තම් ඉන්ද්‍රිය ගෝචර ප්‍රදේශයට එහෙම නැත්තම් මේ භව ප්‍රඥප්තියට බැඳීම කාගවත් පුද්ගලික දෝෂයක් නෙවෙයි. ඒ යන්ත්‍රය හදලා තියෙන්නේ එහෙම තමයි. ඒක මේ ඇතිවීමත් එක්කම ඒ යන්ත්‍රයේම හැටි. කටු ගහේ කටු ආගේ උල් කරන දෙයක් නැහැ. ඒ නිසා භවයේ පිළිබඳ අවබෝධ කරන්න යනකොට ඒක තමන්ගේ භවයේ විතරක් නෙමෙයි සාමාන්‍ය අනුන්ගේ එකක් බලන්න වගේ තමන්ගේ භවයේ දිහා බලන දෘෂ්ටි කෝණය තමයි අපි ඔය සතියෙන් ඇති කරන්න හදන්නේ. ගොඩාක්කල් බලන ඉන්න ඕනේ අපි මේ ඇබ්බැහියට පුරුද්දට මේ ඇතුළතට ඇතුළත කියලා කියන්නේ මේ ඉන්ද්‍රියම් පිනවීමේ පැත්තට එහෙම නැත්නම් කාමයේ පැත්තට ඇද්දට කරගෙන ඕක ඕනෙම දෙයක අපසාරි බලයකුත් තියෙනවා. ඊට පස්සේ මේ කරගෙන චක්‍ර මේ ඇතුළතම නැමෙන්නේ ඇයි? ඇයි මේ ඇබ්බැහිය? ඇයි මේ පුරුද්ද? ඇයි මේ ජම්ම ගතිය කියලා බලනකොට ඒකත් ඒ පුද්ගල දෝෂයක් නෙමෙයි. එක්කෙනෙක් හිතන්නේ නම් මේ හිතලා කරනවයි කියලා. ඇත්තටම හොයලා බලනවනම් මෝඩකමවත් අපිට අයිති නැහැ. අපි අර තකතිරුකම කියන එකට අයිතිවාසිකම් කියන එක තමයි. ඒකට බේතුත් නැහැ. මේ මෝඩකමට අයිතිවාසිකම් කියන එකට මොනම තැනකවත් බේත් නැහැ. වෙන ඕනම ලෙඩකට බේත් තියෙනවා. ඉතින් මෝඩකම එපයි කියන එක මගේ නෙවෙයි කියන එක මම නෙවෙයි කියන එක ආත්මේ නෙවෙයි කියන එක තමයි විපස්සනා කියන්නේ. ඉතින් මේ ඇතුළට බඳින ගතිය බුදුහාමර දකින්නේ මේ කේන්ද්‍ර අபிසාරී බලය උපාදාන කියලා. දැඩි කොට අල්ලා ගන්නා ගතිය නිසා මේ කැරකෙන දේ ඇතුළට එන එක අපි ඒ චප කැරකෙන දේ ඒ ඒ ඒ පිටපොත්තර කියන්නේ ඡාපය කියලා. අපි දන්න ඍජු රේඛා සහ ඡාපය කියලා මේ ශීඝ්‍ර ජ්‍යාමිති දු ගන්නවා. ඡාපයක් තියෙනවා නම් ඒ ඡාපයට ලක්ෂයක් තියෙනවා. ඍජු රේඛාවට ලක්ෂයක් නැහැ. ඍජු රේඛාව අනන්තයට යොමු වෙලා තියෙන්නේ ඒකට කේන්ද්‍රීය ලක්ෂයක් නැහැ. ඡාපයක හැම වෙලාවෙම ලක්ෂයක් තියෙන නිසා ඡාපය තමයි චපලකම කියලා අපි මේ සදාචාරය උගන්වනවා. යම් කිසි කෙනෙක්ගේ වැඩපිළිවෙල වක්‍රයි නම් චපලයි කියලා කියනවා. ඒක පෙන්වන්නේ චන්ද්‍ර වංකයට නැත්නම් ගෝමූත්‍ර වංකය කියලා. චන්ද්‍ර වංකය කියලා කියන්නේ 4 වෙනිදාසට 5 වෙනිදාසට වෙනකොට මේ දියවක තියවක ජලවක විසානීය හතරවෙනි දවසේ පස්වෙනි දවසේ නියපොතු හඳ කියලා කියන්නේ ඒකේ තියෙන චක්‍ර ස්වරූපය. ඒ වගේම කරත්ත වැඳපු ගුණා චූ කර කර ඇවිදිනකොට ඒකත් ගමන් කරන්නේ වංකාකාරව. ඒකට කියන්නේ අගෝමුත්‍ර වංකේ කිය. හැම මිනිස්සෙකම ඔයගේ චප්‍රයි. ඒ නිසා හැම කෙනෙකුටම ලක්ෂයක් තියෙනවා. ඒ ලක්ෂය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම කියන කේන්ද්‍රය. මේක ඍජු වෙච්ච දවසේ එතකොට ඒ ගමන චක්‍රාකාර ගමනකුත් නෙවෙයි කේන්ද්‍රාභිසාරී කේන්ද්‍රාභිසාරී බලය ඉන්නේ නැහැ රේඛාව දිගටම යනවා එතකොට මේ සතියෙන් කරන්නේ අර චපල භාවයේ පුළුවන් තරම් බලුවලිගේ ඇදේ අරින්න හදනවා වගේ ඍජු කරන්න හදන එක ඒක ඉන්ද්‍රිය සංවරය කියලා කියනවා ශික්ෂාව කියලා කියනවා සීලාචාර කරනවායි කියලා කියනවා සීලාචාර කරන්නේ අර චක්‍ර ගමන වක්‍ර ගමන වංක ගමන අදාරින්නේ. ඒ වංක භාවයට මේ කුද වෙන බවට එහෙම ඒ ලක්ෂයක් හදාන ලක්ෂවට කරකවන ගතිය එන්නේ මේ තණ්හා උපාදාන කියන ආකර්ෂණ ශක්ති දෙක නිසා. ඒකේ අපි මෙතෙකල් ජාතියට හේතුනේ භාවය ජරාවට හේතුනේ මරණයට හේතුනේ ජාතිය කියලා ජාතියට හේතුනේ භවය කියලා භවයට හේතු වෙන්නේ මේ කැරකෙන බව මෙතන මේ කතා කරන්නේ චක්‍ර සංසාර භවයේ සංසාර වටේ ඒ වටේට හේතු වෙන කරුණු දෙකක් අද සාකච්ඡා කරන්න හොඳයි කියලායි මම මේ තණ්හාව සහ උපාදාන කියන දෙකම අරගත්තේ ඒකෙදී ඉතින් හුඟක් ඒ බණ දන්න සාමාන්‍ය බෞද්ධය දන්නවා සංසාර වටේ යන්න මේ වටවලල්ලේ යන්න කරකැවෙන්න දියසුලි අහුවෙන්න ප්‍රධානම තනි හේතුවක් ගන්නවා නම් තෘෂ්ණාව තණ්හාව තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ දුක්ඛ සත්‍යයට සමුදය පෙන්නකොට සරුවත්‍යංශේ සන්නාව තමයි පෙන්වන්නේ. නමුත් මේ තණ්හාවේම ඝන බහල වීමක් තමයි උපාදානය කියලා කියන්නේ. දැඩි කොට ගැනීමක්. ඒ දැඩි කොට ගත් එකෙන් තමයි මේ ඇතුළට නමලා වටේ කරකවන්න ආකර්ෂණ ශක්තියක් ඇති කරන. ඒ නිසා තණ්හා සහ උපාදාන කියන්නේ එකම ගුණයක මු르දු අවස්ථාව සහ ඝන බහල අවස්ථාව. ඒ මු르දු අවස්ථාව නැත්තම් ඒ තණ්හාවක් නැත්තම් ඒ මේ සංසාරේ යන්නත් බෑ. ජීවත් වෙන්නවත් බෑ. ඒක හරියට පැලයක්, ඇටයක් කණු කැපිලා වැවෙන්න සිනහස අවශ්‍ය කරන වගේ තෙතමනේ අවශ්‍ය කරන වගේ තණ්හාව අවශ්‍යයි. ඒ තණ්හාවේ යම් යම් තැන්වල යම් යම් කාරණා වලට දැඩි තණ්හාව පහන එක නැතිවම බෑ කියලා ඒක උපාදාන කරන අල්ල බදා ගන්න ගතියක් තියෙනවා. ඒ උපාදාන වලින් තමයි අර ඍජු රේඛාව වක්‍ර කරලා චපල කරලා තමන්ගේ අවශ්‍යතාවන ඉෂ්ට කර ගැනීම සඳහා කටයුතු කරනකොට තමයි යම් බහුලං යම් බහුලං තන්තං නීයති කියලා බුදුජාණන් වහන්සේගේ එකක් වෙනවා යමක් යමක් නැවත නැවත කරනවා නම් ඒ අනුව අපේ ගමන තීන්දුව වෙනවා. නිතරම මාළු වලන්නට යනවා උට මාළු කාර්යයි කියලා කියනවා. එහෙම නැත්නම් තැපල් ගේන මනසයාට තැපල් මාමයි කියලා කියනවා. යමක් කමක් නැවත නැවත කරනවා නම් ඒ භවයට අපි යනවා. ඒ භවයේ අනු උප්පත්තිය සිද්ධ වෙනවා. ඒ නිසා අපේ ජීවිතයේ නැත්නම් අපේ දෛනික ජීවිතයේ අපි යමක් යමක් නිතර අබ්බැහියට කරනවා නම් ඒක තමයි ඉතින් වැඩියෙන්ම ගලේ කෙටුවා වගේ ඉරාඳින දේ. ඒ අනුව තමයි අපේ ඊගාව ඒ භවය අනුව ඒ භාවය අනුව තමයි ඒ ඊගාව જાතිය තීන්දුව වෙන්නේ. ඒ නිසා යෝගාවචරය කරන්නේ Taman දිහාම නැවත හැරිලා බලලා මොකද්ද මගේ අතින් වැඩියෙන්ම සිද්ධ වෙන්නේ නිකන් තිබ්බහම කොයි අතරද දුවන්නේ කියලා බලනවා. උදාහරණයක් වශයෙන් කියනවා ආනාපාන කරනකොට වැඩියෙන්ම හිත කැඩෙන්නේ ශබ්දයකටද වේදනාවටද හිතවිල්ලටද කියලා ආනාපානයේ වගේම ඒ හිත මැද තිබ්බහම කොහොටද අදින්න කියන එක හරීම වැදගත් කාරණාවක් මගේ චරිත ලක්ෂණ අඳුන ගන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ ඒක දකින්නකට වෛර කරනවා. මට භාවනාව කරන්න බැරි සද්ද ඇහෙන නිසා, මට භාවනාව කරන්න බැරි වේදනා කය එන නිසා, මට භාවනාව කරන්න බැරි මේ හිතවිලි කරදරේ නිසායි කියලා අපි හරි කරදර ගන්න කතියක් තියෙනවා. නමුත් ඒක නැවත නැවත එනවනම් ඒක හොඳ රෝග ලක්ෂණයක්. ඒක හොඳ නිරීක්ෂණයක්, නිర్ణයක් මම විතක්ක චර්යාවක්. එහෙනම් මම විඳීම් සහිත චරිතයක් වේදනාවලටයි මගේ බර. එහෙම නැත්නම් ශබ්දවලට වගේ දේවල් වලට මේ එක එක එක දේවල් වලින් පේනවා අපේ බහුල භාවය. අපි නැවත නැවත කරන දේ නැවත නැවත කරනවා කියන බෑ එතන කෙරෙන දේ. එහෙම දෙයක් කවදාකවත් අපේ ජීවිතේ අපිට දැක්කන්න හම්බ වෙන්නේ අපි කර්මස්ථානට හිත දැම්මේ නැත්තම්. අපිට මොකේට සාපේක්ෂව බලන්නද? කර්මස්ථානේ තමයි අපි මැදින් කියන්නේ. මැදින් තිබ්බට පස්සේ පේනවා කර්මස්ථානේ ඉක්මවල මෙයා නිතර අදින තැනක් තියෙනවා. නිතර ආශ්‍රය කරන තැනක් තියෙනවා. ආශය කියලා කියනවා. ආශය කියලා කියන්නේ ලැබුම් පොළ, තිප් පොළ නැත්තම් පැලැස්ස කියන එකයි. හාව ලගින පැලැස්ස. ඌ කරදරයක් නැතිනොත් ඕකේ තමයි ලගින්. ඒ වගේ අපේ හිත නිතර ලගින තැන ආශ්‍රය කරන තැන හොඳට දැනගන්න නම් එයාට වැඩකට යොමු කරවන්න. වැඩකට යොමු කරනකොට වැඩේ ඉන්නවනම් හොඳයි. වැඩේ ඉන්නේ නැත්නම් අපි දැනගන්න ඕනේ මොකටද හිත කැඩෙන්නේ කියලා. ඒකෙන් අපිට දැනගන්න පුළුවන් වැඩි වැඩි ඇසුරු කරන්නේ මොකේද කියලා. ඉතින් මේ වැඩි ඇසුරු කරන දේ මගේ මනාපයට එන එකක්ද නැත්නම් ඒක ඉබේ වෙන එකක්ද කියලා බැලුවොත් අපි අමතර ප්‍රශ්නයකට මුහුණ දෙනවා. සමහර විටක මගේ මනාපෙන් සිද්ධ වෙනවා සමහරට මගේ අමනාපෙන් සිද්ධ වෙනවා. සමහර විටක ඒක මගේ සුබ සාධනයට හේතු වෙනවා. සමහර වෙලාවට මට ඒක අහිණියට දුක පිණිස හේතු වෙනවා. එතකොට අරමුණකට හිත තියලා කරදර අපි ප්‍රයත්න කරනවා ප්‍රයෝග කරනවා මෙනෙහි කරනවා මනස්කාර යොදවනවා විතක්කේ යොදවනවා ඉන්නකොට ඒ අදින දේ කෙලින් තිබ්බහම ඇද ගහන දේ හොඳට බලන්න හිටියොත් කවුරුනම් ඒක මම කියාවිද කවුරුනම් ඒක මගේ කියාවද කාරණ කවුරුනම් ඒක මගේ ආත්මය කියාවිද කියලා සාධාරණ සැකයක් එනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ විදිහට හිත පිටේ යද්දි පිටේ යද්දි මදහත් හිතකින් උපේක්ෂා හිතකින් වෙන කෙනෙක් වගේ මේක දිහා බලන්න පුළුවන් කමක් තියෙනවා කියලා අපි හැම වෙලාවෙම පූර්ව නිගමනයක් ඇතුවයි බලන්නේ. ඒක නිසා අඩු ගාණේ අපිට බැරි වෙනවා මේ පූර්ව නිගමනයේ තියෙන හිත වශයෙන් පවත්තන ගතිය නිසා මේක අපට වෙන දෙයක්ද කරන දෙයක්ද කියලාවත් හිතා ගන්න බැරි වෙනවා. අසංස්කාරිකෝද මේක වෙන්නේ සසංකාරිකෝ මේක වෙනවද සචේතනික වෙනවද අචේතනික වෙනවද කියලාත් කියන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනනම් අපි භාවනා කරනකොට නිතර හිතවිලි පහළ වෙනවායි කියන. හොඳ හිතවිලි පහළ වෙනවා ඒක ඇත්ත. නමුත් මේක තමයි හිතන දෙයක්ද හිතෙන දෙයක්ද කියලා ගත්තොත් හිතන දෙයක් නම් කර්ම රැස් වෙනවා. චේතනාපූර්වක හිතනවනම් සචේතනිකනම් චේතනාම්බිකවේ කම්මං වදාම් කරන කර්ම රැස් වෙනවා. හිතෙනවනම් කර්ම රැස් වෙන්නේ නැහැ. එකකින් කිසිම බාධාවක් නැහැ. ඒ නිසා අපිට මේ හිතවිලට දෝරේ ගලන්නලා ඕසෙන්ඩරලා විවේක නිසිතෝ විරාග නිසිතෝ එන්නලා බලන්න ඕනේ මේ හිතවිල්ල හිතන දෙයක්ද හිතෙන දෙයක්ද හිතෙන දෙයක් නම් ගණන් ගන්න එක තමයි එකම විපස්සනා යෝගාවචර තියෙන හවුවර්ණය. හිතෙන දේටත් කනගාටු වෙනවා නම් එහෙනම් කියන දෙන්නේ ආ කියන්නේ රෙද්ද දාතේ දාගෙන නැත්නම් ඔඩොක්කේ දාන කෑ ගහනවා කියන එක තමයි. බුදුරජාණන්සේ කියන හොඳට බලන්න හිතවිලිට දෙන්න එන්න අරින්න. වෛර කරන්නත් එපා, තෝරන්නත් එපා. හොඳට බලන්න මේ හිතවිලි මම ආරාධනා කරලා කැඳවූප එකක්ද? එහෙම නැත්නම් ගේට්ටුව කඩාන ඇතුළට ආපෙකෙද්ද කියලා. ගේට්ටුව කඩාන ඇතුළට ආපෙක කෙනෙක් නම් ඕක ගැන කනගාටු නැහැ කියලා අපිට ලාභයක් ලැබෙන්නේ නැහැ. වෛර කරයි කියලා පාඩුවක් වෙන්නෙත් නැහැ. ලාභයක් එන්නෙත් නැහැ. ඒ නිසා හොඳට ඒ උපාදාන වශයෙන් නිකාන් දුවන්ඩ අරපුවාම හිතට හිත ස්වභාවයෙන් උපාදාන කරන දේ දිහා බැලුවොත් මේක මම මාගේ ආත්මය කියපු කෙනාට විතරමයි මේ චිත්ත පීඩාවක් එන්නේ. මානසික ආතතියක් එන්නේ. එහෙනම් පශ්චාත්තාවයක් එන්නේ. එහෙම නැත්නම් චි නොදකින් කියලා හිතෙන්නේ. මේක දැක්කා නම් මේ දුවන මේ හව පැලැස්සට දුවන වගේ කුඩල්ලා තෙතමට දුවන වගේ මේ දුවන ගතිය මගේද මමද මගේ ආත්මයද කියලා බැලුවොත් පේන්න තියෙන මොකද්ද යාගේ ස්ථිර සමීකරණ කරනවා වැඩ කරනවා නමුත් ඒක මගේ අභිවෘද්ධියටද මගේ සුභ සිද්ධියටද මගේ න්‍යාය පත්‍රයට වැඩ කරන බැලුවොත් මං හිතන්නේ අපිට සාධනීය උත්තර හොයන්න පුළුවන් වෙයි කියලා. හුඟක් වෙලාට කියන්න තියෙන්නේ ඒ කුඩල්ලා තෙතමනේට කැමති. අඳුරට කැමති. කොට්ට උඩ ඉන්න කැමති නෑ. ඉතින් ඒ විදිහට අපිට යම් වෙලාවක හිතෙනවා නම් මේක මේ අචේතනිකව අසංස්කාරිකව සිදුවෙන දෙයක්. ඉතින් ඒක ගැන කනගාටු වෙලා හෝ ඒක ගැන ප්‍රතික්‍රියා කරලා හෝ අඬා ගන්නවා වෙනුවට ඒ වෙනුවට මධ්‍යත්වෝ තියෙන අරමුණ ඒ අනුර වලන කොච්චර හොඳද? මූල කර්මත්තානේ කොච්චර හොඳද? ඒ නිසා ඒක තියෙද්දිම ඒ හිතවිලි ඕන තරම් දෝරේ ගලපොතින් ওই හිතවිලි තියෙද්දි මට පුළුවන් ද ආස්වාස් ප්‍රස්වාසය දිහා බලන්න. ඒ කියන්නේ ආස්වාද ප්‍රසආසයේ මූල කර්මස්ථානේ නා. ආන්න එහෙම බලාගෙන ඉන්න වෙලාවදී යෝගාවචරයට තේරෙයි මේ ගැන පශ්චාත්තාවයෙන් නඩු කිය කියාකේ මේ නිකතල්ලේ තියන අඬ අඬා ඉන්න එක අසුතවත් පුතත්ජනගේ හැටි. සුතවත් වූ අරිය ශාවකයා දැනගන්නවා ඒව ආවපලියට කනගාටු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳට තෝරලා බේරලා ගන්න මේක හිතන දෙයක්ද හිතෙන දෙයක්ද කියලා. ඒකෙන් සමහර සද්ද ඇහෙනවා. මේ මටද කතා කරන්නේ එහෙම නැත්නම් මේ ලෝකයෙන් එන සද්දද කියලා බලලා මට කතා කරනවා නම් ඉතින් මම වග වෙන්න එපායි. මට කතා කරන දෙයක් නෙවෙයි නම් මොකට මල්ලේ දාගන්නවා. ඒක නිසා හොඳට මේ සද්ද දිහා බලලා අචේතනික සචේතනික දිහා බැලුවොත් අපි ටිකක් ව්‍යාකරණ වෙනස් කරાવી සද්ද අපිට කරදර කරනනේ අපි සද්ද වලට කරදර කරනවා කියන. අහ කියන සද්ද තමයි අපි මේ ඔළුවේ දාගන්නේ. ඒ වෙනුවට සරුවත්යන්සේ කියනවා එහෙමනම් සද්ද හිතුනවාම එනවා හිතුනවාම යනවා මට කතා කරන ඒවාත් තියෙනවා පිට කතා කරන දේවලුත් තියෙනවා ඉතින් ඒ වගේ වෙලාවවල සද්ද නැති ලෝකයක් නැහෙනේ අඩු කරන එක හැබෑව නමුත් ඒතියෙද්දි මේ සද්ද තියෙද්දිම මම මූල කර්මස්ථානෙට ඇසුර පවත්වන්න පුළුවන් නම් යano බලනකොට මේ අයාලේ යන සද්ද ගලවලා දාන්න මූල කර්මස්ථානව අලවංගුවක් වාගේ වාංගු කරන්න පාවිච්චි කරතයි අනේතොර සත්පුරුෂයා දැනගන්න සද්ද තිබුණට ඒකට රොස්පරොස් කරන්න ගියොත් ඒක වෙනම අරමුණක් වෙනවා ද්වේෂය බාටපත් වෙනවා නැත්නම් යටි හිතේ යන ද්වේෂ අනුසයක් බාටපත් වෙනවා හීන් වලේ වැඩ කරන්න ගන්නවා ඒ වෙනුවට සද්ද තියෙනවා මෙතන ඒ සද්ද තිබිච්චාවේ ඔලුවට උඩින් පළච්චාවේ මට බැරිද මේ අමූල කර්මස්ථානේ බලන්න කිව්වොත් එහෙම හොඳ සාන්ත හිතකින් බැලුවොත් අහුවෙන්නත් ඉඩ තියෙනවා මූල කර්මත්තානේ. එතකොට කියන්න වෙන්නේ හද්ද නැති තැනක මූල කර්මත්තාන හිත පාත්‍රන රෙඩි බොහොම දෙල්ලක්කාරයි බොහොම හුරුබූටි බොහොම දක්ෂයි ශබ්ද තියෙන තැන මූල කර්මත්තාන හිත පාත්‍රනේ. අගම වේදනක් තියෙනවා සමහර වේදනා දැරිය හැකි. සමහර වේදනා නොදැරිය හැකි. නොදැරිය හැකි වේදනා නැති මොනව කරන්නද වෙච්ච දෙයට එන්න සේරද කියලා. ඉතින් ඒකට කකුල් දෙක දික් කරලා හරි දක්මන් කරලා හරි මොනවාරි කරන්න වෙනවා. දැරිය හැකි වේදනා තියෙද්දී ඒකටත් දුක් කරදර ගන්නවනම් ඉති යෝගාචර කවදාකවත් දිගින්ට ඉඳ ගන්න පාඩු වෙන්න පුළුවන් දිගට ඉන්න පුළුවන් ශක්තියක් වෙන්නේ. ඒ නිසා දැඩිය හැකි වේදනා වලට ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි මේ වේදනා තීටි මට බැරිද මූල කර්මස්ථානෙත් එක්ක ඉන්න කියලා බලනකොට දැරීමේ මට්ටම එන්න එන්න වැඩි වෙනවා. දරා සිටීමේ හැකියාව මේකට කියන ප්‍රතිශක්තිය කියලා. හිතේ අදිෂ්ඨාන ශක්තිය කියලා කියනවා. චිත්ත ශක්තිය කියලා කියනවා. එන්නේන වේදනාවට දඟලන්න පටන් අරගත්තොත් එන්න එන්න වෙන්න තියෙන අපි ලාමක වෙනවා. බොළඳ වෙන්න පටන් අර ගන්නවා. මේ බොළඳලා අන්තිමට වෙන්නේ මොකද්ද? අපිට කවදාකවත් ඉස්පාසුක කොට්ටේ ඔලුව තියාගන්න හම්බෙන්න භාවනාවක් කරන්න වෙන්නේ. ඉතින් මේ විදිහට අපේ අපි ගෙනාවු තණ්හාවල් උපාදානවල හැටියට හිත අදින පැති තියෙනවා. මේ මම මේ කතා කරන්නේ පරියන්කේදී. ආන්නේවදියා බලලා කොච්චරක් සචේතනද කොච්චරක් අචේතනද කියලා බලාගත්තොත් ওই තීන චෝදනා මේ මේ නඩු පශ්චාත්තාප බොහෝමයක් නිකන් පුස්සක් බව ඒවට යථා පදනමක් නැති බව තේරෙවි. එතකොට අර හිත ඒ අල්ල බදා ගන්න ගැති වෙනකොට හිත සැහැල්ලුවක් එන්න පටන් අර ගන්නවා. අර වාහනක ඉන්න ගොඩාක් වාහන තියෙනක ට්‍රැෆික් ජෑම් එකක යනකොට වගේ නේ පාර හම්බ වෙනවා යانے එකයි තියෙන්නේ. යන්න පුළුවන් ගතියක් එනවා. මෙවුවා අපි අල්ලා ගන්න නැතුව කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා කියලා කතාවක් තියෙනවා. ඒ නිසා බලනකොට අපි මේ අන්ධ පෘථග්ජන භාවය කියලා කියන්නේ කිට්ටුවක මොනවාක්වත් තියෙන්න බෑ අපි ඒ වර කෝල්ල බබත් එක්ක සෙල්ලම් කරනවා වගේ කෝල්ල බබා ඇඟිලා ගන්න. ඉතින් භාවනා කරනකොට අපි කරන්න හදන්නේ මේක එන්නේ උපාදාන නිසා. පෙර කරපු යම් යම් යම් බහුලයි යම් බහුලන් තන්තන් නීයති කියන විදිහට යමක් යමක් අපි බහුලීගත කරලා තියෙනවා නම් පෙර සංසාරේ හෝ මේ ජීවිතේ මුල් කාලේ ඒකේ එනවා. ඉතින් එන බවෙන් අපිට අල්ලන්න පුළුවන් එහෙනම් මම මොන විදිහේ දේවල්ද සංසාරේ එකතු කරලා තියෙන්නේ. සංසාරේ බහුලීගත කරලා තියෙන. ආ ඒව තමයි මේ එන්නේ. ආන්නේ මේනකොට ඒකෙදී පෙර කර කල්ම නිසා ඇතිවෙනා වූ මේ විපාක ධර්මය එනකොට අලුතෙන් කර්ම රැස් නොකර, ඒ කියන්නේ අලුතෙන් චේතනා පහළ නොකර යන්න දෙන්න පුළුවන් නම් ලාභ දෙකක් වෙනවා. එකක් තමයි තමන්ගේ ගිනුමේ කොච්චර බඩු තියෙනවද කියලා අල්ලතරයි. බැංකුවට ගිහිලා ගිනුම් වතාවක් ගත්තා වගේ ආමගේ ගිනුමේ මේ මේ දේවල් තියෙනවා කියලා තමන්ට දැනගන්න පුළුවන්. දැනගත්තට ඒකෙන් කිපිලා, සැලිලා, චිත්ත පීඩ ගන්නව වෙනුවට ඒක මේ ගිනුම අනුව භවනිට්‍යයකට අහුවෙලා දිගින් දිගට පවත්වන වෙනුවට ඒ වෙනුවට ඒවා ගෙවෙන අතර වාදේ ගෙවෙන අල්ලපනල්ලේ මූල කර්මත්තානේ හිත පවත්වන නම් අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැති ලාභෙකුත් තියෙනවා ඒ නිසා යෝගාවචරය චිත් ගත කරන හැම ක්ෂණ සම්පත්තියකදීම එළඹ සිටි චිත්තක්ෂණයකදීම යෝගාවචරය මේ නොපැමිණි අකුසල් නොඉපද නොඋපන් අකුසල් නොඉපද වීම පිණිසත් වැට බැඳිල්ලක් වෙනවා. උපන් අකුසල් ගෙවා දැමීම පිණිසත් කටයුත්තක් කරනවා. පෙර කර කර්ම නිසා මේවා එනවා හොඳයි බොහොම හොඳයි අතප්පය කඩා ගන්න නැතුව මේවට යන්න අරින්න පුළුවන් නම් කියලා යන්න ආයෙ ඒක ඇවිල්ලා ඒකට තරහලා තුක්මදකින් කියාගෙන අනේ නනිච්චන් කියන මං වාගේ කාලකන්ණියෙක් කියන අර හිතන රක් කිරීමෙන් ඒ වෙලාවේ Taman විසින් ඇති කරන කර්ම රාශියක් තියෙනවානේ මේකට මේක මෙහෙම නොවිය යුත්තක් කියලා හිතන්නේ නැතුව මේ වෙන්නේ ලෝකේ වෙන්න ඕන දේවල් තමයි. ප්‍රධානම දේ තමයි මේකට හිත නරක කරගන්න නැතුව ඉන්නේ කියලා. අලුතෙන් කර්ම රැස් කරගන්න නැතුව ඉන්න පුළුවන් ගතිය මේ වීරිය සත්‍යය දෙක මේ කෘත්‍ය දෙක සිදු කරලා දෙනකොට තමයි තේරෙයි ඒ ගෙවා දැමීමක් සිද්ධ වෙනවා. ඡේ වීමක්, වැය වීමක්, නිරුද්ධ වීමක් වෙනවා. ඉතින් මේක මේ වගේ සාංශුද්ධයක් මේ වගේ කොණ්ඩේ නිකන් ගැට ඇරලා පීරනා වගේ පිරිසුදු කර ගැනීමක් කරන්න දෙන හොඳ සතියක් හොඳ සමාධියක් ඇතුව පෙර ඇසුවිරු බහෝ කොට ඇසුවිරු ඥාන ඇති කෙනෙකුට මේ වගේ විසඳුම් වෙන වෙලාවක් වෙනවා. ඒතකොට කොච්චර කෙලස් තිබුණත් සතුටක් ඇති වෙනවා. කොච්චර සංකීර්ණතාවයක් තිබුණත් බරපතල ගාණක් හදපුවාම ඇති වෙන සතුට එන්න පටන් ගන්නවා. නිකන්සලු කිරීමක් නෙවෙයි. බොහෝම බරපතල සංකීර්ණ ගාණක් හදුවාගේ සතුටක් එන්න පටන්. ඒ නිසා කෙලස් කොච්චර තිබුණත් ඒකට අදාළ ක්‍රමයට සකස් වෙලා ගිහිලා සූදානම් වෙලා වැඩ කරන යනකොට ලිහෙනකොට ඒක පුදුම සතුටක් වෙනවා. ඒක සතුට වෙන්න කියනවා ඒක නිසා වළංකාරයක සුමා වළංකාරයේගේ සුමානෙක වැඩ පොලුකාරයට වරුවයි කිය. ගත්තාම නෙලන එකයි තියෙන්නේ කෙලෝරක ඉඳලා දඩ බඩ ගාගෙන ඒක ටික ගන්න. එහෙම නැත්නම් කැත්තක් අතර ගත්තාම අලකොල ලන්දකට ගිය මිනිහා වනන වෙනකයි තියෙන්නේ. අලකොල කවදාකවත් කැත්තට යටත් නොවේ හිටින්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ වගේ ඇති වෙච්ච සමාධියක සතියක තීති කුසලය වෘද්ධි භාවය ඇතුල් වෙන හැටි එකට ඒකෙන් පිට වෙන හැටි වාගේ සතිය පිළිබඳ ඒ දක්ෂකම තියෙන මනුස්සයාට නැති සතිය ඇති කරන්නේ මෙහෙමයි චීන සතිය පවත්න්නේ මෙහෙමයි. ඒක දියුණු කරන්නේ මෙහෙමයි. මෙන්න මේ தත්ත්වarthයේ සතිය මගෙන් ගිලිනවා කියලා. ඒ සතියේ ඇතිවීම, පැවතීම, නැතිවීම හොඳට දන්න මනුස්සයාට මේ හිමාල පර්වතයේ උනත් පලන්න පුළුවන් කියලා දෙනවා. මේ තුච්ච වූ අවිද්‍යාව ගැන කුමන කතාවද කියලා. ඒ නිසා මේ වගේ පිරිසකට සතිය ඇති කිරීම නෙමෙයි දැනගන්න ඕනේ. නැති වෙන වෙලාවේ සතිය කොහොමද ඇති කරන්නේ? ඒ වගේම තියෙන සතියක් මේ ගත්ත එල්ලේ ගත්ත සමබර භාවය මම කොහොමද දිගට පවත්වන්නේ? එහෙම නැත්නම් මේ තියෙන සතියෙන් අරමුණට තව සමීප වෙලා උත්සන්න වෙලා ආසන්න වෙලා මේ සතිය තව තීව්‍ර කරන්නේ කොහොමද? ඒ කොච්චර දහංගට දැම්මත් කොයි කොයි වෙලාවේ සතිය අපෙන් ගිලිහෙනවද? මෙන්න මේ කාරණා ටික අපිට දැනගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට එන එන අභියෝගවලදී අර සතිය තීව්‍ර කිරීමේ අවස්ථාව ලැබෙනවා. වැඩ කරනකොට කරනකොට ආයුධේ පන්නරේ හිටිනවා වගේ. ඉතින් ඒ පරියන්කයකදී මේ වගේ අපි දක්ෂ අදක්ෂකම් බලන අතර අපි සාමාන්‍යයෙන් ගත කරන ජීවිතයේදී ඇහෙන් රූපත් පේනවා, කනෙන් ශබ්දත් ඇහෙනවා, නාසයට ගඳ සුවඳක් තියෙනවා, දිවට රසක් තියෙනවා, කයට নানা ආකාර සුඛභෝගී සැප පහසුත් තියෙනවා, හිතට හිතවිලිත් තියෙනවා නම් ඒ ඒ දී ඇති චිත්තක්ෂණේ අපි රූප බලයිද, සද්දාහයිද, ගඳ බලයිද, රස බලයිද, පහස විඳීද හිතට හිතවිලි ගනීද කියන එකත් ওই උපාදාන අනුව තමයි තීන්දුව වෙන්නේ. ඒක මට පාලනයක් තියෙනවා. මේක සිද්ධ වෙන්නේ මගේ න්‍යාය පත්‍රයේ අනුවද කියලා බැලුවොත් හරියම බංකොලොත්කමක් තමයි තියෙන්නේ. මෙන්න මේකට තියෙන අවිද්‍යාව තමයි අපි මේ මානව අයිතිවාසිකම් විදිහට රකින්න හදාගන්නේ. අපිට කිසිම ඕන විදිහට මේක පාත්තන්න බෑ. අපේ න්‍යාය පත්‍රයේට මං ඊගා චිත්තක්ෂණ රූප බලනවාද? ශබ්ද අහනවාද? ගන්ධ රස පහස විඳිනවාද? හිතට හිතවිලි ගන්නවද කියන එක අපිට කිසිම පූර්ව නිගමනයක් දීලා නෙවෙයි මේක සිද්ධ වෙන්නේ. සරුවචනාංශය මේකට කිව්වේ පිස්සු ඇඳිච්ච වඳුරෙක් වගේ. වඳුරා කියනකටත් වැඩිය මේ නිසන් වනේ හිතනකොට නම් හිතෙන්නේ පිස්සු ඇටි රිලෙවෙක් කියන එක හොඳයි කියලා. වඳුරට වැඩිය බොහෝමත්ම විශ්වාස කරන්න බැරි සත්ත තමයි රිලවා. පිස්සු ඇතුණට පස්සේ අහන්නම දෙයක් නෑ. උ කොයි අත්ෙන් කොයි අතරද පණී කියලා බැලුව බැල්ම විතරයි ඕන කරන්නේ බලනකොට පැනලා ඉවරයි. ඌ මේ ගණන් කරලා ඒව කරලා නෙවෙයි. ඒ වගේ අපේ හිත ඒ අරමුණෙන් අරමුණට පණින්නේ කාගේ න්‍යාය පත්‍රයද කියලා බැලුවොත් හරිම බංකොලොත්කමක් තියෙන මේක නිකන් කොම්බේ විතරයි තියෙන්නේ. ඇතුලේ මොනම ශක්තියක්වත් නැත්නම් හැබැයි උනාට පස්සේ අපි පුදුමාකාර විදිහට මේ වෙච්ච දෙයට හේතු කරුණු දක්වනවා. අර කිතුල් ගාටේ මිනිහා අයිතිකාරය වෙනකොට දක්වපු හේතුව විතරමයි. වෙන මොකක්වත් නැහැ. ඒ නිසා මේක පිළිබඳව හිත යදපු බාටහිර මිනිස්සෙක් අදහසක් වශයෙන් ප්‍රකාශ කරනවා. අපේ ජීවිතය කියලා කියන්නේ කලින් චිත්‍රපටිගත කරලා හදපු CD එකක් විතරයි. ඒක දැම්මට පස්සේ ඒ අනුව වැඩ කරා ඒක වෙනස් කරන්න දැන් බෑ. අපිට තියෙන්නේ බලන එක විතරයි. මොනම විදියකින්වත් ඒක සකස් කිරීමේ ශක්තියක් අපිට නැහැ. ඒක තීන්දුව වෙලා තියෙන්නේ උපාදාන අණුව තීන්දුව වෙලා තිනකොට පුළුවන් නම් බලපන් බැරනම් බලපයිච්චරයි. බැලුවට පස්සේ ඒක කරලා තියෙන තකතිරුකම් වලට හෝ දක්ෂකම් වලට මේක මම කරපු දෙයක් මගේ කරපු දෙයක් කියලා කියන එක තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා මේ දුක පිළිබඳ ඇති මේ අවිද්‍යාව මේ මුළු හති කොනම තියෙන දුකයි කියලා බුදුහාම කියනවා. ඒක පිළිබඳ අපි නොදැනුවත්කමක් තියෙනවනේ මේක උනාට පස්සේ තමයි අපි දන්නේ. අන්න ඕකට ආශා කරන එක තමයි මේ මගේකමට ආශා කරනවා කියලා කියන්නේ. අපි මේ දුක පිළිබඳව අපිට ඇති අවිද්‍යාවක් අපි ඒකට බුදු විදිහට තණ්හා කරනවා. ඒ වැරදුනත් ඒක මගේ, හරියත් ඒක මගේ, කාටවත් වැඩක් නැහැ මගේ වටංගිලි ගහන්න කියලා. උනාට පස්සේ වෙච්ච දෙයට නිදහසට කර්ම කියන එක තමයි ඔය මේ වැඩි හිටි මනසක හැටි. ඒක නිසා ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. ඕක තමයි අපි දවස පුරාවට කරන්නේ කරන්න තියෙන තකතිරුකම් ටික එහෙමම කරනවා. කරලා කවුරු හරි ආපුවාම මොකද මිනිස්සුયો කියලා අම්මා කරුණු කාරණා කියන්න පටන් අරගත්තොත් එහෙම ආය මොකුත් නැහැ අපේ බෞද්ධකම දැනගත්තා ඒක. කියන්න හොඳ නැහැ ඒ උනාට කියන්න මං කාරණාවක් මතක් වෙනවා. හාමුදුරු කෙනෙක් උපාසකම්මත් එක්ක කෙනෙක් එක්ක අනියම් සම්බන්ධකමක් තිබිලා තියෙනවා. හාමුදුරු රැට රැට යනවලු එහි. ගිහිල්ලි වෙලා හාමුදුරු සිවුර ගලවලා දාන්නේ උපාසකම්ම සාධිය ගලවලා දාන්නේ එක තැනලු. හාමුදුරු උදේ පාන්දර එනකොට උපාසකම්මගේ නිල් පාට සාරිය ඇඳගෙන පන්සලට ඇවිල්ලා උපාසක මහත්තයා හීල් දාන කියනකොට හාමුදුරුව අතු ගන්නවලු. ඉතින් හාමුදුරන්ට ගාණක් නැහැ අන්ධකාරෙ මොකද වුනේ කියලා උපාසක මන්තලු මොකද ස්වාමීන් වහන්සේ මේ නිල් පාට සාරියක් අඳන්නේ කියලා. හාමුදුරුව බලනකොට හැබෑ නේනම් වැඩේ. ඒ හාමුදුරුව හිතගෙන ગાත 60ක් කිව්වලු ඔබ මේ නිල පාටක දර්ශනය කියන එක අහලා නැති කියලා වවලු. හිතගෙන සලෝක 60ක් කිව්වලු උපාසක මහත්තයාට මේක බොහොම පැරණි වැඩක්. හැමෝටම හරියන්නේ බොහොම සිල්වන්ත හාමුදුරුවෝ විතරයි හරියන්නේ කියලා සලෝක 60ක් හිටගෙනම කිව්වල උපාසමත්ත වැඳලා ගියලු අපේ හම්දුරු ලේසි මේසිකේ පුරුෂෙක් නෙවෙයි කියන්නේ. ඕක තමයි දිග්ගතෝම අපි අයිතිවාසිකමට මේ තණ්හා කරන්නේ වෙන මොකටවත් නෙවෙයි අපේ මෝඩකමටම. මේ මෝඩකමෙන් කවුරක්වත් රැවටෙන්නේ නැහැ. විශේෂයෙන්ම හරුවත්යන්හන්තිගේ ගෝලයේ වශයෙන් අපි හොතටම දන්නවා අපි ඉන්නේ කන්නලියක් ඉස්සරහා. අපි හිතට විරුද්ධව අපිට කොහොක්වත් යන්න බෑ. උසාවියේ දිනාවි අපි. වගාවෙන් දිනාවි අපි. නැත්තම් අපි මිනිස්සු රවට්ට ගනිවි. නමුත් මේ මේ වැඩ කරන්නේ මොන පුරුද්දක් අනුවක් හැටියද මොන ජවයක් අනුවද කියලා බැලුවොත් අපි ගෙනාවු උපාදාන වර්ගයක් තියෙනවා. මේ උපාදාන වලට අයිතිවාසිකම් කරන්න කියන ගියොත් තමයි අපි වෙච්ච දේට අපිට ලැජ්ජ හිතෙන්නේ. අපිට දැනගන්න ඕනේ මේවා වෙච්ච දේ නම් මේ කෙලස් කියන්නේ ඕනෝකට තමයි. මේකට වසංගන්න ගියොත් වැවෙනවා. අපිට තියෙන ගුණෝතෙක් ළඟට ගිහිල්ලා සිල්වත් ළඟට ගිහිල්ලා හෙලි කරන්න ඕනේ. මෙන්න මේ தത്വෙට යනකම් මම අනේ මොනවත්ක්වත් දන්නේ නැතුව ගියා. නමුත් මින් එහාට මට මෙන්න මේ தത്വෙකටපත් වුණා. ඒ නිසා මට මෙන්න මේ ශික්ෂාපදේ කරනවා. මට මේ කායික දුස්චර්ය සිද්ධ වුණා, වචී දුස්චර්ය සිද්ධ වුණා. නැත්නම් මනෝ දුස්චර්ය සිද්ධ වුණා කියලා කියන්න නම් එසේ මෙසේ පෞරුෂත්වයක් තිබිලා බෑ. එතකොට යා දන්නවා මේ වැඩේට යනකම් මාව අරන් ගියේ සාමාන්‍ය තණ්හාවකින් නෙවෙයි ඝන බහල තණ්හාවකින් ඇස් දෙක වහගෙන අරගෙන ගියා. ඉතින් ඒකට අපි මුණ දීගෙන ඉන්නකොට අපේ ඇතුලේ තියෙන කෙලෙස් ධර්ම නිසා අපි ප්‍රතික්‍රියා කරන ප්‍රතික්‍රියා කරනකොට ඒක තනකදී විතික්‍රමණය වෙනවා. උල්ලංඝනය සිද්ධ වෙනවා. උල්ලංඝනය වුණාට පස්සේ දන්නවා අපි දැන් තව කෙනෙකුගේ මානසිකත්වයට බලපෑවා. දුකක් ඇති වුණා, බයක් ඇති වුණා. මේක ආපහු දැන් ගවන්න වෙනවා. ඒ නිසා ඒ වගේ වෙලාවවල අපට මේ හේතුඵල ධර්මයකිනු මේක වෙන්නේ මේ වෙච්ච වැරද්ද මම හිතලා මම සැලසුම් කරලා ප්‍රයෝග කරපු එකක් නෙවෙයි. හැබැයි ඒ தত্ত্ব යටදී මම ඒ වැරද්ද කරන தත්තට පිරිහුණා. ඒ පිරිහෙන ගතිය තාමත් මයි ළඟ තියෙනවා. අන්න ඒ වෙලාවක ගිහිල්ලා අපට ගරු කටයුතු කෙනෙකුට එහෙම නැත්නම් සිල්වතෙකුට ප්‍රකාශ කරගන්න ලැබුණොත් මම හිතනවා ජීවිතේ හම්බෙන ප්‍රධානම අපිට හම්බෙන පින්කම තමයි අපිට වෙන දේක් සාකච්ඡා කරන්න කෙනෙක් හම්බ වෙන එක. ඒකට ඒ පුද්ගලයා මේ මිච්ඡර කැපකිරීමකින් කරන මේ පාපොච්චාරණය කරන පුරුෂයාට බැන්නොත් ගැහුවොත් මොන තරම් අසාධාරණයක් වෙනද අර මනුස්සයා ඉන්නේ ඉතාම අමාරුවෙන් ඒ තමන්ගේ වැරද්ද දැකලා සත්පුරුෂයෙක් ගාවට ගිහිලා කියන වෙලාවයි ඒ වෙලාවේදී අපි ඒ සත්පුරුෂයෙක් නම් ඒක දන්න කෙනෙක් නම් තේරුම් අරගන්නවා මෙයා ඉන්නේ ප්‍රසූත වේදනාවක ඉන්න මවක් වගේ. ඒ වෙලාවේදී වින්නපු කම කරන්න ඕනේ. ඒ ප්‍රසූතිය වෙන්න අරින්න ඕනේ පහසුවෙන් එහෙම නැතුව ඒ වෙලාවේ ගහලා බැලන වැඩක් නැහැ නිසා අපි යම් වෙලාවක අපේ වැරද්දක් දැකලා ඒ වැරද්දට පාපොච්චාරණයක් වෙනස ඉදිරිපත් වෙච්ච වෙලාවකදී අපිට කවුරු හරි එක පිළිබඳ හොඳට තේරුම් කරලා දීලා ඕක මටත් වෙලා තිනෝක මෙහෙමයි කරන්න ඕනේ කියලා කිව්වොත් අපිට අවශ්‍ය කරන විදිහේ ඇසුර ලැබුණොත් ඒක තමයි කල්යාණ මිත්‍රත්වය කියන්නේ. ඒක තමයි අපිට අවශ්‍ය කරලා කියන්නේ. නමුත් මේක ලෝකේ දුර්ලභම දේ. හොයන්නම බැරි දේ තමයි අපිට අවශ්‍ය දේ ඒ විදිහට අපිට කියා ගන්න තේරෙන්නේ නැහැ මෙතෙන්ට යනකම් මේ වේගයක ගෙනාවා ඊට පස්සේ මගේ තියෙන මේ කෙලස් බරිත ගතිය නිසා මේ එහෙම නැත්නම් මේ අල්ල බදා ගන්නස මම මෙතන ඇත්තටම මෙතන සම්බන්ධ වුණා. ඊට පස්සේ මගේ අතින් මේ විදිහේ උල්ලංඝනයක් විචක්‍රමණයක් සිද්ධ වුණා කියලා අපිට කියන්න දන්නෙත් නෑ. මොකද අපේ හිත ඒ තරම් පිරිසුදු නෑ. ඒක ඒ තරම් තේරුම් ගන්නවා කියන එකත් ලේසි නෑ. ඒ නිසා අපිට දෙවැන්නෙක් ඒක තේරුම් ගන්නවා නම් ලොකුම ලාභයක් ඉතින් විශිෂ්ටත්වයේ තමයි එහෙම නැත්නම් මේකේ තියෙන අතිශ්‍රේෂ්ඨ ආශ්චර්යය තමයි මේ කෘත්‍ය සතිය විසින් කරලා දෙනවා. දෙයට වඩන ලද සත්‍යක් තියෙනවා නම් අපේ කල්යාණ මිත්‍යාගෙන් වෙන්න ඕනේ දේ සිද්ධ වෙනවා. එතනදී මේකට මම කැමති බටහිර ලෝකේ කරන ඔය කවුන්සලින් එහෙම නැත්නම් ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා මානසික අසහනයක් තියෙන කෙනෙක් ඒක පිළිබඳව වැඩ කරනව මානසික වෛද්‍යවරයෙක් නැත්නම් උපදේශනයේදී කරන කටයුත්ත කියන්නේ මේ මිනිස්සයා දන්නේත් නැතුව මොනවද වෙන්න පටන් ගන්නවා. নানা ප්‍රකාර භූත දෝෂ කියනවා හිතා ගන්න බැරි දේවල් එහෙම නැත්නම් ඉසේකක්කමක් බඩේකක්කමක් මොකක් හරි විකෘතිතා මතුනේ අර තේරෙනවා මේක මේ වර්තමාන මොහොතෙන් කරන්න බෑ මොකද්දෝ යටගිය මානසික තත්ත්වයක් කියලා. ඒකට බටහිර ක්‍රමය කියන්නේ ඒක ගැන දන්නා වූ අනුකම්පා කරන්නා වූ නැත්නම් ඒකෙන් සල්ලි කරන්න බලාපොරොත්තු වෙනා වූ කෙනෙක් මයි ළඟට එන්නේ කියලා යාට කතා කරන්න ආගෙන. ඉතින් කතා කරනකොට අරයට සැක නැතුව විශ්වසනීයතාවට මේක හෙලි කරන්න පුළුවන්කම ඉන්න ඕනේ. විමනත මේක පාවිච්චි කළොත් එහෙම වැරදි විදියට කෙරෙන්නේ නැහැ. එතකොට ඒ අර හෙලිදරව් වෙන්නේ නැහැ. හෙලිදරව් හොඳට වෙන්න පටන් අරගත්තොත් ඒ හෙලිදරව්ෙන්ම සුවසේවාවක් සිදු වෙනවා. ඒ හෙලිදරව් කිරීම සඳහා මානසික උපදේශක වරයා කටයුතු කළ ආකාරය, කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව 1918 හරි 19 දී හරි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලියලා තියෙනවා. උඹ ඒ දේ අහගෙන ඉන්න ඕනේ කන් තිබුණත් බීරෙක් වාගේ කියලා. එයාට නිසිනින්ද කතා කරන්න ඇරලා හූමිට කියනවත් යන්න එපා. හැබැයි අවදියෙන් ඉන්න බවත් අහගෙන ඉන්න බවත් අරලා එයාට කතා කරන්න අරින්නේ කියලා. එක දවසක බැන්නම් හෙටත් ඇවිල්ලා කතා කරන කරගෙන කරගෙන ඉන්න වෙලාවේදී තමන්ගේ කියන දේෙන් සැලෙනවනම් තමන්ගේ උපදේශකත්වයට සුදුසුකම් නැහැ කියලා කියනවා. තමයි දැනගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මෙයාගේ මේ එළියට එන සොරතුරු ටික හෙලිදරවුඩ පුළුවන් තරම් වෙන්න ඇරියොත් වෙන්න ආරණලයි Taman හිත නොසැලෙනවා නම් මේ අසන්නගේ උපදේශකවරයාගේ හිත නොසැලෙනවා නම් එයාගේ අඩියටම සමාධිගත වුණොත් හිතෙන් හිතට කියනවා මෙයාට මේ වැඩේ කෙරුවොත් හරියයි කියලා. ඒක කවදාකවත් ඉගෙන ගත්ත පොතකින්වත් මොකකින්වත් එකක් නෙවෙයි අර අර කියන මනුස්සයාගේ මේ කැතකුණු ටික එළියට යාම නිසා හෙලිදරව් නිසා ඇතිවෙන මානසිකත්වයක් අසාගෙන ඉන්න එක්කනාගේ තියෙන මෛත්‍රියත් කරුණාවත් නිසා මනසෙන් මනසට සම්බන්ධ වෙනකොට ඒ පුද්ගලයාට කියන්න වෙනවා ඔබතුමාට මේ දේ කෙරුවොත් හරියයි මේ ඔබතුමියට මේ දේ කෙරුවොත් හරියයි කියලා කියන්න පුළුවන් මේක මෙච්චර ලස්සනට ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙදි අගේ සෑම ගෝලයකම චෝදනා කරලා තිනවා කොහොමද නා ඇස් කන් තිබුණාට බීරෙක් වගේ ඉන්නවයි කියන එක අකරුණාවන්තකමක් කියලා. ඒක නිසා එහෙම කරන්න බෑ. ඒ මනසට හුමිට දෙන්න ඕනේ කියන දේ අවසලා ගන්න ඕනේ, උනන්දු කරවන්න ඕනේ. යා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන උනන්දු කරවුවොත් ආකූල ප්‍රවාහය අනාකූල අනාකූල ප්‍රවාහය ආකූල වෙනවා. එහි එන්න අරින්නවා. ආන එනකොට අහගෙන ඉන්නකොට මනසින් මනසට මේක සිද්ධ වෙනවා කියලා එතුම ප්‍රකාශ කරලා තියෙනවා. අපි ලොකු සානිෂ්ණ කාලේ කිව්වේ කහගරි ප්‍රශ්නයක් අහන වෙලාවේදී නැත්නම් කමඨාන් සුද්ධ කරන වෙලාවේදී Tamande ඉන්න පුළුවන් උපරිම ගැඹුරට හිත දාගෙන යාට කියන්න අරින්ද කියලා. ওই කියන වචන වලවත් උන නිදර්ශන වල මොකක්ක ගන්න දෙයක් නැහැ. ඒක නිසා අර වමනයක් එලි කරන්න වගේ සර්වක් එලියට එන්න වගේ ඉතින් හෙලි කරනවා යා. හෙලි කරගෙන කරගෙන ඉන්නකොට අහගෙන ඉන්නකොට තේරෙනවා මේ මනුස්සයා මේ කතා කරන්නේ මූල කර්මත්තට සම්බන්ධවද නැතුවද සන්තෝෂයෙන්ද තරහෙන්ද කියන එක හොඳට Tamanට අර නිස්සද්ද මනසට තමයි තේරෙන්නේ. එතකොට ප්‍රශ්නයක් දැක් ආපු ගමන් ඒ මනුස්සයා කොහේ අරගෙන යන්න ගියත් Tamanට දැනගන්න පුළුවන් මේකයි වෙන්නේ කියලා. මෙන්න මේ දෙන්නෙක් අතර වෙන මේ සිද්ධිය තියෙනවනේ. අහන්නසා කතා කරන්න කියලා සතිය ওই කෘත්‍යය එකන ඇතුළෙම කරනවා. මේකට තමයි කියන්නේ ප්‍රතික්‍රියා නොකිරීම කියලා. මේකට තමයි කියන්නේ සූදානම්ම යන්න ඕන. භාවනා කරගෙන යනකොට අපකරා පැමිණෙන හැම බාධාවකීම අපකරා පැමිණෙන හැම දුෂ්කරතාවයකීම ඔය අපේ ගති, භව ගති සහ උපාදාන පිළිබඳව සෑහෙන තොරතුරු තොගයක් අයිලෙන් පටන් අර ගන්නවා. මේවා මකන්න ගියොත් හෝ මේවට සාදර වෙන්න ගියොත් අපේ හිත ඒවා දැක ගන්න, ඇති හැටියෙන් දැක ගන්න කිසිම එකලසක් නැති වෙනවා. තලතුණකමක් නැති වෙනවා. ඒක නිසා අපි ඇස්සත්තේ අන්ධේකු වාගේ ඇහැට අපිට බුද්ධ රූපේ පෙනුනත්, රුවන්වැලිසෑය පෙනුනත්, අජාසත්ත්‍ය පෙනුනත්, අසුචි පෙනුනත් දෙකටම සම හිතින් බලන්න ඉන්න පුළුවන් නේද? කොයි එක පෙනුනත් පෙනෙනවා විතරයි. ඔක ගන්න දෙයක් නැහැ. ඒකම කර්ණීමිත සූත්‍රය ඇහුණත් එහෙනම් හොඳ ගුණ හර්ප දෙකක් කතා කරනවා ඇහුණත් දෙකම එකයි. සද්ද විතරයි. ඒකට හොඳ සැපක් වෙනවා අහස උඩ යනවා වගේ එහෙ නැත්නම් පීයකින් අන්නින්න වගේ දුකක් වෙනවා දෙකම වේදනාව විතරයි මේ විදිහට මේ තියෙන කොයි අන්තෙට අපි අදගෙන යන්න ගියත් අපේ හිත තත්වගත වෙනවද ආරෝපණය වෙනවද ඒ වෙනවනම් ඒකත් දැනගන්න එක දෝෂයක් නෑ හොඳට බලන් ඉන්නකොට මෙව්වට ඇවිල්ලා මේ විදිහට පුපුරන්න ඉඩ දෙනකොට අනිවාර්යයෙන් මේකේ ඒ තියෙන ඉංග්‍රීසියෙන් කියන charge එක පහිනවා. එහිදී තියෙන දැඩි කුපුරන්න හදන ගතිය එහෙමම ඒකට අපි කියන්නේ සාමාන්‍ය භාවනා වචන වලින් මුලැමැදාක බලනවා කියලා. තරහක් ආවත් නරකයි කියන්න යන්න එපා. ඒකේ මුලැමැදාක බලන්න. ආසාවක් ආවත් චි මේක මේ කාම ආසාවක් මේක හොඳ නැහැ කියනෝ නෙවෙයි. ආ මේකේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි. මේ විදිහට ওই චිත්තානුපසනාව ගියාට පස්සේ සත්‍යපට්ඨාන සූත්‍රයේ පවා සරුවචනන්සේ විස්තර කරනවා සරාගං වාචිත්තං සරාගං වාචිත්තං ච පජානාති විතරාගං වාචිත්තං විතරාගං චිත්තං ච පජානාති මහග්ගතං වාචිත්තං මහග්ගතං චිත්තං ච පජානාති අමහග්ගතං වාචිත්තං අමහග්ගතං වාචිත්තං ච පජානාති ඒකෙදි මහග්ගත හිත අමහග්ගත හිතට වඩා හොඳයි කියලා කතාවක් ඒකේ නැහැ මහත්ගත නම් මහත්ගත බව දනවා අමහත්ගත නම් අමහත්ගත බව දන කියන්නේ ධානයක නම් ඉන්නේ ධානයක ඉන්න බව දන්නවා ධානයක නැත්තම් නැති බව දන්නවා දෙකම එක සමාන සතියකට වැටෙනවා. ඉතින් මේක තමයි අපිට අමාරුයි. මොකද අපි මේ දෙකෙන් එකක් අල්ලනවා. නිකන් සාමාන්‍ය අල්ලන්නේ මිරිකල් අල්ලන්නේ. සාමාන්‍ය අල්ලන කියන තෘෂ්ණාව කියලා උපාදාන කරනවා නෑ. මේකමයි එන්න ඕනේ භාවනා හරියන්නේ. මේ ලකුණු වලින් මේක එන්න බෑ. කියලා ඔන්න තේරිල්ලේදී අපි නොදැනුවත්වම අලුතෙන් උපාදාන රැස් කරනවා. අලුතෙන් තණ්හා රැස් කරනවා. ඒ නිසා අපිට තියෙන්නේ වෙච්ච දේ විපාක වාරයේ වශයෙන් මේ හිතට එන නැත්නම් මේ චිත්තසංතානයේ පෙන්නන ජවනිකාව දිහා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඇස් නැති මිනිස්සෙක් බලා ඉන්නවා වගේ. ඇහෙන දේවල් කන් නැති මිනිස්සෙක් අහගෙන ඉන්නවා වගේ. ගන්ධ රස පහස ඒ ගන්ධ රස පහස තේරෙන්නේ නැති මිනිස්සෙක් වගේ. ධර්ම කාරණා වැටෙනකොට මෝඩෙක් වගේ. කය එහාට බඳ නලියනකොට අංශභාගකාරීක් වගේ. වෙන මොනවාක්වත් කරලා බැරනම් මලමිණියක් වාගේ මට සේත්‍රම යන්න දෙන්න යන්න දෙන්නේ නැතුව දේවල් තෝරන එක අල්ලන එක තමයි අපි ඒ චිත්තක්ෂණය කරන උපාදාන. තණ්හාව උපාදාන වලට වැටෙන්නේ. ඉතින් ඒක දකිනකොට බලන්න ඕනේ ඒ මේක හොඳයි මේක නරකයි මේක මංගලයි මේක දුමංගලයි මේක සදාචාරයි මේක සදාචාර නැහැ කියලා මේ තෝරන ගතිය තෝරලා වෙන් කර ගන්න ගතිය මේක හොඳයි මේක නරකයි කියන ඒ දේ කිරීමට අපි ඉදිරිපත් කරගන්න මිමි කෝදු තියෙනවනේ. යාර කෝදුවක් තියෙනවනේ මේක හොඳයි මේක නරකයි කියලා මන්න ගතිය. ඔන්නෝක තමයි මාන්නේ කියලා කියන්නේ. මේ තණ්හා මාන දිත්‍ති වශයෙන් කියලා අපි සංසාරයට බැඳින කොන් තුනක් තියෙනවනේ. ආතාව නිසා, තණ්හාව නිසා, එහෙම නැත්නම් මේ මට ඉව වෙන්න දෙන්නවා මගේ කෙනාට ඉව වෙන්න දෙන්න බෑ කියලා අපි මමත් ගාව ගන්නවනේ. අන්න ඒ විදිහට ඕනම වෙලාවක උපාදානය ගන්නකොට ආසාව නිසා එතන ඉඳුරම් පිනවීම සඳහා මේ තියෙන පද්ධතිය මේක හොඳයි කියලා අල්ලනවට කියනවා කාම උපාදාන කියලා. ඉඳුරම් පිනවීමේ ආසාව නිසා මේ අල්ලන දැඩි කොට අල්ලන මේ නිකන් සාමාන්‍ය අතගානික නෙමෙයි මිරිකලම අල්ලනවා. ඒකට කියනවා කාම උපාදාන කියලා. එහෙම නැත්නම් මේ මේ දේවල් වලදී මේ මම හෝ මගේ අයට මේක වෙන්න ඕනේ අනිකට ඕන දෙයක් කමක් නැහැ කියලා අපි ළඟ තියෙනවනේ මේ දික්ටිගත වෙච්ච තත්වයක් කොයි දේ වුණත් අල්ලපු ගෙදෙට්ට එක උනාට කමන්නේ අපේ ගෙදෙට්ට බෑ මට බෑ කියලා ඉවයිදී අපි දෘෂ්ටිගත වෙලා ඉන්නවා නැත්නම් ආත්ම දෘෂ්ටි වශයෙන් හෝ මොනවාරි මේ දික්ටිගතව අපි මේ දී ඇති දේෙන් එකක් තෝරනවා ඒ තේරීමට අපි දැඩි කොට ගන්නවා කියන එක උපාදාන දැඩි කොට ගැනීමට කියනවා ditthi upadana කියලා. ඒ වගේම මේ සදාචාරය කියන එකක් අපි සෑහෙන හිතට දාගෙන ඉන්නවා. ඒක අවශ්‍යයි මොළට එනකන් ඒ විපස්සනා උතෙන්ට එනකන් ශීල ශික්ෂාව සමාධි ශික්ෂාදී සදාචාරයක් ඕනේ. නමුත් මෙතෙන් ආවට පස්සේ මේ එකම පුංචි දෙයක්වත් වරදින්න බෑ 100 100ක් සියල්ල හරියන්න ඕනේ කියලා අපි දැඩි මතධාරී වෙනවා සදාචාරවාදය කියලා මේකට කියන්නේ. එතකොට අපි සීලබ්බත උපාදාතෙන්ට වැටෙනවා. මේ නිවන් දකින්න ඕන සීලයක් තියෙනවා. ඒක බොහොම පළල් එකක්. ඒක බොහොම ඉඩ තියෙනවා. ඔය සීලබ්බත උපාදාතෙන් ආපු මනුස්සයාට මොනම විදිහකින් තව කවුරක්වත් වැරද්දක් කරන දකින්න බෑ. Taman වැරද්දක් කරන දකින්නත් බෑ. එතකොට තැම්බෙන්න පටන් ගන්නවා, පිච්චෙන්න පටන් ගන්නවා, පුදුම දැවීමකට එනවා. ඒ නිසා මේ සීලබ්බත උපාදානියත් හරීම භයානක දෙයක්. ඕක තමයි මේ අත්ත කිලමතාන යෝගය සහ කාමසුකල්ලිකාන යෝග වශයෙන් ඝන බහලව වැවිලා යන්නේ. නිවන් අවබෝධ කිරීම සඳහා කායට දුක් දීම. එහෙම නැත්නම් අන්තිම සැප විඳීම. ඔක්කොම ඒ වගේ ශීලබ්බත උපාදාන නමුත් මේක පටු වෙලා පටු වෙලා පටු වෙලා මධ්‍යම ප්‍රතිපදාවට එනකොට ඒ දෙපැත්තේ කොන් දෙකේ තියෙන්නම තාම ශීලබ්බත උපාදානෙ ඉතුරු වෙච්චි මන්දි තමයි. හැම වෙලාවෙම බලන්න ඕනේ Taman Taman ස්වයං විවේචන වෙනකොට Taman අනුන් ගැන විවේචනාත්මක වෙනකොට මේ කොච්චරක් දුරට මේ මිනිල්ල අරයා හොඳයි මෙයා නරකයි මෙහෙම හොඳයි මෙහෙම නරකයි කියලා අපි සදාචාරයේ මිනුම් දණ්ඩක් කරගෙන අපි මේ ලෝකෙම අනින්න හදන කවුද අපිට ඒකට අධිකාරී ශක්තියක් දුන්නේ මුළු ත්‍රිපිටකයේම කියපු සුද්ධේ කියලා තියෙනවා බුදුරජාණන්සේ කිසිම තැනක එහෙම දේශපාලන ශක්තියක් බලයක් කාටවත් දීලා නැහැ කියලා. තමන් කොච්චර සිල්වන්ත වුණත් තමන්ගේ දරුවා ගැන අම්මා ගැන අප්පා ගැන මනින්න අයිතියක් එහෙම අධිකාරී ශක්තිය බුදුහාමර කාටවත් දීලා නැහැ. දැන් ඔය බුදුජානක වැඩ ඉන්න කාලෙම හිටියා නිගණ්ඨනාත පුත්ත මහාවීර එයා නැති වෙනකොට දෙන්නෙකුට බලේ පවරලා තිබුණා. ඉගෙන අරය නැත්තම් මෙයා කියලා. ඊ අර නිනිකන්ත රාත පුත්ත නැති වෙනකොට ওই දෙන්න ගහගෙන මරාගත්තා. බුදු දහමසේ කිසිම කෙනෙකුට බලය පවර්ලා තිබෙන්නේ නැහැ. මම මම අයින් වුණාට පස්සේ සෙන්කෝලේ උඹ අතරයි දෙන්නේ. උඹ බලපම් මේක කියලා දේවදත්ත ඇවිල්ලා ඉල්ලුවා බුදුහාමුදුරන්ගේ. ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ වයසයි. දැන් සෑහෙන සංඝයාත් ඉන්නවා. ඒ නිසා මට දෙන්න සංඝයා පාලනය කරන්න කියලා. බුදුරජාණන් ශ්‍රී උඹට තියා සාරිපුත්ත මොග්ගල්ලාන්ටවත් මම දෙන්නේ නැහැ. උඹ ගැන කුමන කතාවද කියලා. මේ දේවදත්ත ඉල්ලපු එකනේ මේ අපි ඉල්ලගෙන මේ දඟලන්න හදන්නේ. කවුරු හරි වැරද්දක් දකිනකොට අපිට මයිල් කෙලින් වෙනවා. අපිට দাঁඩි දානවා. අපිට කාපු දෙදිරවන්න නැතු යනවා. ඉතින් ඒකට අපි කියනවා සීලබ්බත උපාදානයි කියලා. මේක නරක දෙයක් නෙමෙයි මම මේ කතා කරන මේ සීලය මධ්‍යම ප්‍රතිපදාන සීලය අත්‍යවශ්‍යයි. නමුත් අපිට කවදාකවත් මැද ඉන්න බෑ. අපි හැම වෙලාවෙම අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගන්නවා. ඒ විතරනේ තමන් පිළිබඳවත් කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. එතකොට සීලබ්බත උපාදාන වෙනවා. ඒ වාගේම ditthi උපාදාන වගේම දෙකම එක සමසම වෙන්නේ අත්වාද උපාදානය කියලා වෙලා ඒ කාට මොන වුණත් කමන්නේ මම මගේ අරසාව. එහෙම නැත්නම් ඒකේ පිළිබඳ තියෙන මේ කුඤ්ඤේ තද කරගන්න තියෙන ගතිය ඒකටත් මරනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියනවා අපි එක එක දේවල් එක එක දේවල් කැප කරන එක එක මට්ටම් වලදී අන්තිමට ජීවිතේ සම්බන්ධ වෙලා එනකොට ඕනම දෙයක් කැප කරන්න පුළුවන් ශක්තියකට තරමට අපි එනවා මේ දැඩි උපාදාන නිසා අප කරා පැමිණෙන එළියට එන භාවනා කරනකොට චිත්ත ප්‍රවාහයට හෝ කයට දැනෙන මේ දේවල් දිහා බලනකොට එකක් අරගෙන එකක් අතහරිනවා මම නැත්තම් ගත්ත නිදර්ශනය තමයි සාමාන්‍ය ඇස් දෙක අරගෙන ඉන්න වෙලාවේදී රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා, ධර්ම තියෙනවා. ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, හිත තියෙනවා. කොයි එක තෝරයිද කියලා කියන එක ඒ සම්පූර්ණ අහඹයක් අන්නේ අහඹය තුල වැඩ කරන්නේ මේ කලින් ගෙනා උපාදාන අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. උපාදාන කියලා කියන්නේ සාමාන්‍ය තෘෂ්ණාවක් නෙමෙයි දැඩි තෘෂ්ණාවක් තියෙන නිසා ඒ පැත්තට ඉබේම අදිනවා. ඕනම නගරයකට අලුතෙන් ගියොත් බොන මිනිස්සෙක් ඒ මනුස්සයා දන්නව කොතනද බඩු තියෙන්නේ කියලා. පළවෙනි දවසේ වාහනේ බහපු ගමන් ටක් ගාලා අල්ලනවා. ඒක දිහාට කවදාකවත් කියන්න ඕන කමක් නැහැ. ඒ ඒ වගේ එක එක විශේෂය වලට ඇදලා යන ගති, ධූර්ත ගති කියලා කියනවා. ඒ ධූර්ත වලට ඒ මනුස්සෙන් ඉබේම ඉව තියෙනවා. ඒක දක්ෂකමක් දක්ෂකමක් දන්නේ ඒ හැටි ඒ ගෙන ආපු හැටි තමයි. ඒ වගේ තමයි අපි හැම කෙනෙක්ම දූර්තේ. අපි හැම කෙනාටම <clears throat> සංකලනයක් දුන්නොත් අපි අපේ රුචිය කියලා එකක් තෝරනවා. ඒක අල්ලපු ගෙදර රුචියක් නෙවෙයි, දරුවගේ රුචියක් නෙවෙයි, අම්මගේ රුචියක් නෙවෙයි. ඒ රුචිය අපි කවදාකවත් මේක මේ ඇත්තට මගේ සුභ සිද්ධියට පිළිහිරනවද නැත්නම් මගේ අත්ත කුසලයට පිළිහිරනවද කියලා හිතන්න අපිට වෙලාවක් නැහැ. අර රුචියට හම්බ වෙච්ච ගමන් ඒකට යට වෙනවා. ඒකට බැඳෙනවා. අඩු ගාණේ අපිට තේරෙන්නේ නැහැ මේ එකක් තෝරනවා කියලා කියන්නේ විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප කරනවා කියන එකවත් අපිට තේරෙන්නේ නැහැ. ඒ මොකද තෝරපු දෙයට ඒ තරම්ම බැඳෙනවා. ඒ නිසා අපි අර තේරිච්ච දේන් තේරිච්ච දේට පැන පැන පැන පැන යනවා මිසක් එක තේරීමකදී අපි විනාශ කරන, නාස්ති කරන, අගරු කරන, අනදර කරන විශාල ප්‍රදේශයක ගැන කල්පනා කරලා බලද්දී සදා කාලෙටම අපින් ගිලිහෙනවා. ඒ වෙනුවට මම ඔයගෙම බේරමක් නැතුව ඉන්නවා කියන එක අමාරුයි. නමුත් විපස්සනා පුරුදු කරන්නේ ඒකටයි ඒකට තමයි මේ උපේක්ෂාව කියලා කියන්නේ. බේරමකින් තේරමකින් තොරව ඒවට හේම එන්න ඇරලා මුලැමැදාක බලනවා. තේරෙනවා. ඒ අපේ අබ්බැහියට තියෙන. ඒක හොඳට දැනගන්න ඕනේ මේකෙන් මේ වෙච්ච දෙයක් මට ඒකට ඉබේම ආකර්ෂණයක් ආවා. මේක ඉබේම තරහක් ආවයි කියලා හොඳට බලන්න හිටියොත් ඒ ආකර්ෂණය න හැම දෙයකටම යටින් තණ්හා අනුසේ වැඩ කරනවා. තරහක් එන හැම දෙයකටම යටින් පටිඝානුසයක් වැඩ කරනවා. ඉතින් මේ කොහෙන්ද මේ ආසාව කොහෙන්ද මේ තරහව එන්නේ කියලා බලන ඉඳ ඉඳ ඉඳ තේරෙනවා ඒ වෙනමම මේ රූකඩේ නටවන්න වෙනම නූල් සෙට් එකක් තියෙනවා. ඒ නූල් සෙට් එක චිත්ත නියාම ක්‍රමයකට ධම්ම නියාම ක්‍රමයකට ඍතු නියාම ක්‍රමයකට උතු නියාම ක්‍රමයකට වැඩ කරනවා. මේක අයිතිවාසිකම් කියන මේ මම කරා අන්නේ අයිතිවාසිකම් කියමනෙන් තමයි අපේ ඒ දුක පිළිබඳ ඇති අවිද්‍යාවට තෘෂ්ණා කරනවායි කියලා කියන මේකට. විපස්සනාවේදී විශේෂයෙන්ම සතියේදී අපිට මේක පිළිබඳව හොඳට පිට කෙනෙක්ගේ දෙයක් බලනවා වගේ වෙන විදිහකට මුලැමැදාක බලනවා වගේ බලන් ඉන්නකොට ඉන්නකොට මේකට කියන්නේ කිං සච්ච ගවේෂි සත්‍ය නම් කිම එහෙම නැත්නම් කිං කුසල ගවේෂි මෙහි ඇති දක්ෂතාවේ නම් කිම කියලා මේක දිහා බලන්න පුළුවන් ගතිය තියෙන්න නම් මේ තණ්හා උපාදාන නිසා නැත්නම් බෙල කරපු ඇබ්බැහිය නිසා අපි කොච්චර නාස්ලනෝ දාගත්ත හරකෙක් අවශ්‍ය තැනට ඇදගෙන යනවද වගේ ඇදගෙන යනවද කියලා බලන්න හිටියොත් බුදුචන්නාංශ කියනවා එහෙම යෑම නිසා අනිවාර්යයෙන්ම දුකකටපත් වෙනවා. ඒ දුක පිළිබඳව බුදුරජාණන්සේ කවදාකවත් නැහැ කියන්නේ ඇත්තම දුකක් තමයි. නමුත් මේකට පත්වීමේ යාන්ත්‍රණය දක්වපු දාසේ ඒක විතර සැපක්. ඒක විතර ඥානයක්. ඒක විතර තීක්ෂණකමක් කවදාකවත් ජීවිතේ නැහැ කියලා. ඒ නිසා මේ තණ්හාව ඇති වෙනකොටම, උපාදානය ඇති වෙනකොටම දැක ගන්නා සුළු ගතියෙන් නම් මේ තණ්හාවට වෛර කරන්න එපා. උපාදානයට වෛර කරන්න එපා. ඒවට නිසිනින්ද එන්න ඇරලා දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් අපිට තේරෙයි යම් බහුල යම් බහුලන් තන්තං නීයති. යමක් යමක් බහුලීගත කරනවා නම් අපි යමක් යමක් නිතර ඇසු කරනවා යනුව තමයි අපිට ඉස්සරහ තීන්දුවේ. ඒ නිසා තේරිමක් බේරිමක් නැතු මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඇස් ඇත්තේ අන්ධයෙකු වගේද, කන් ඇත්තේ බීරෙකු වගේද. එහෙම කරන්න පුළුවන් නම් ඒකට අපි තපස කියලා කියනවා. විපස්සනා කරනවා කියලා කියනවා. දෙයක මුලැමැදාග බලනවා කියලා කියනවා. ඉතින් ඒක හිතාගන්න මේ උත්සාහ කරන කාරණා දැනගෙන ඒකටම යෙදී ගත කරන අපටත් මේ පිස්සු රිලෙවෙක් වගේ තියෙන හිත කොච්චර සෙල්ලම් කරනවා නම් බණක් නාහපු භාවනාවක් නොකල මේ රූප සද්ද ගන්ධ රසයන්ගෙන් පිරිච්ච කානිවල් එකට ගියාට පස්සේ අපේ හිත දුවන දිවිල්ලෙන් මොන වාගේ තැනකට මේක යොමු කරවයිද කියලා. ඊට වෙනම මාරේක් ඕනද කියලා බලන්න. වෙනම කෙලෙස් ඕනද කියලා බලන්න. කෙලෙස් හතුරෙක් ඕනද කියලා බලන නිසා බුදුරජාණන් කියනවා මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝනං තතෝකරේ. වර්ධවාගත්ත හිත විතර Tamanට වෛර කරන Tamanට පාප කරන වෙනත් පාපේ මිත්‍රෙක් නැත්නම් නරකක් ලෝකයක් දෙන්නේ. ඒ වගේ තමයි සම්මාපණිහිතං චිත්තම් මනාවකට ප්‍රාර්ථනා පීඨවා ගන්න ලද හිත වෙන විදිහට කියනවනම් මේවා දේවල් තෝරන්න ගිය ගමන් මං අහුවෙනවා තෝරන එක ඇබ්බැහිය මම මේක දිහා හොඳට බලාගෙන කියලා අඩු ගන්න දවසට එක චිත්තක්ෂණයක්වත් දෙකක්වත් ඒ ආස්වාසේ ප්‍රසවාසේ මුලැමැදාක දකින්නවා කේන්තියක් යනකොට මුලැමැදාක දකින්නවා ආශාවක් එනකොට මුලැමැදාක දකින්නවා වේදනාවක් එනකොට මුලැමැදාක දැක්කොත් අපි ඒක ඒක පණිදිය තියාගන්න ඒක තමයි අපිට යන්න ඕන තැන කියලා තියාගත්තොත් එච්චර සුව දෙන වෙනත් සැපක් ලෝකයට නැහැ කියලා. ඒක මනාවකට පිහිටුවා ගන්න ලද හිත විතර සුව දෙන දෙයක් නැහැ. මේක අපිට සතුටු වෙන තියෙන අපි කොච්චර කල් මේ ඇබ්බැහියට සංකල්පය දීපම එකම තෝරන ගතිය තිබ්බත් මේ ਸਰුවචනාංශයේ කියන ආකාරයට සත්‍ය සමාධිය දියුණු කරලා හොඳ යහ දැක්මක් ඇති කරගන්න. නැත්නම් පුලුල් දැක්මක් ඇති කරන ගියොත් ඒ ගෙන ආපු කොච්චර ඇබ්බැහි තිබ්බත් ඊගා චිත්තක්ෂණය සම්පූර්ණ අලුත් නැවුම් චිත්තක්ෂණයක් අපට හම්බ වෙනවා. ඔබ මෙච්චර කල් වැඩි කරා ඒක නිසා දෙන්නේ නැහැ කියලා නෑ. කොච්චර ඇබ්බැහියට වැඩි කරත් ඊගාව චිත්තක්ෂණය අපිට 100%ක්ම අලුත් අවස්ථාවක් හම්බ වෙන්නේ. ඉතින් එතකොට අපිට පේනවා ඉඳපු ගමේ පටචාරා වගේ කෙනෙකුට අඟුලිමාල වගේ කෙනෙකුට ඒ ඇත්තෝ කොච්චර ඒ දුර්දාන්ත ජීවිත ගත කරත් මේ දේ කියනකොටම මේ දේ වටහා ගන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් ඉතින් ඊගාචිත්තක්ෂණේ නිවන් නොලබන්න හේතුවක් නැහැ. ඒක ඉතින් අර අතිශ්‍රේෂ්ඨ උත්කෘෂ්ඨ මට්ටම්. එතනදී ද බාහ්‍ය දාර්චුටි එච්චරම බගෑපත්‍ර බරවත්ව ඉදනර පුත්‍රයන් කිව්වේ බාහ්‍ය දැකීම දැකීම පමණින් අතර කරන්නේ. දැකීම දැකීම මතින් අතරකරනද ඕක දිගේ කල්පනා කරන්න යන්න එපා. කල්පනා කරනවා කියන එක ඔබ එකතු කරගන්න කෙලස් ටික. දැකීම දැකීම මතින් අතර වෙනවා කියල එක තමයි දැකීමේ ස්වභාවය. ඒක අපිට දී ඇති සාධකයක්. ඇහිීම ඇහිීම මතින් අතරකරනද අනේ මට මේ නරක දෙයක් ඇහුණා කියලා කනගාටු වෙන්නත් එපා. අනේ හොඳ දෙයක් ඇහුණා කියලා සනතෝෂ වෙන්නත් එපා. එතනයි කෙලස් උපදින තැන. එහම මුතේ වශයෙන් ගන්ධ රස පහසක් එනකොට ඒවත් තෝරලා මේක හොඳ දේ ගණ්ඩායි නරක දේ අයින් කරන්න යෑමෙන් තමයි අපි චේතනා පහල කිරීමෙන් තමයි අපි කර්ම රැස් කරන්නේ. කර්ම රැස් නොකර ඉඳ අපිට ඒ වගේම සුද්ධ අවස්ථාවක් තියෙනවා. ඒක මේ හිතේ මොන්න හිතවිලියාවක් විඤ්ඤාත විඤ්ඤාත මත්තම් ඒ හිතවිල්ල එතනින්ම යන්න ඇරියොත් ඊට පස්සේ ඒ හිතවිල්ලෙන් හානියක් වෙන්නේ නැහැ. ඔය කුරුකුරුන්ගේ ඥානන්ද සාංශ ඉස්සර කිව්ව විශීකී කුටියේ ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා සමහර වෙලාවට එක්කෙනෙක් පිළිබඳ තරහක් ඇවිල්ලා ඒක නිතර එනවා. මොනවා කරත් හිත නිවෙනකොටම එතෙන්න වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි එකක් කණ්ඩෝරලා ආසාවක් ඇති වෙලා නිතර මේක එනවා. ඉතින් ඒ වෙලාවට පරියන්කේ ඉඳලා හරියන්නේ මොකද හිත නිකන් මේ ඇබ්බැහියට කැරකෙනවා. එතකොට සක්මන් කරන සක්මන් කරනවලු ඇහි රූප නොරැඳේ, කනේ ශබ්ද නැරැඳේ, හිතේ හිතවිලි නොරැඳේ කිය කිය කියා සක්මන් කරනවලු මේවා කොච්චර ආවත් ඒවා නතර වෙන්නේ ඇල්ලුවොත් විතරයි ඒවා එන්නේ යණ්ඩයි එනිසා ඕ තරහවෙන් ගියාවයි මම නෑ තරහ ගැන තරහක් වෙන්නේ මම ආශාව ආපුදෙන් ආශාව ගැන ආශා කරන්න යන්න එපා ඒ කියන්නේ කියන්නේ ඉතින් මේ විදිහට නිකම් බණකට ගිහිල්ලා හතර හන්දියකදී මේ වගේ බණක් කිව්වට කවුරු හරි මේක අවබෝධ කරයි කියලා හිතා ගන්න කොහොම වෙයිද කියලා කවදාකවත් කාටවත් පුළුවන් වෙයිද කියලා මොකද එතකොට ඒගොල්ලෝ සදාචාර ප්‍රශ්නයක් අහනවා හොඳටයි නරකටයි දෙකටම එහෙනම් මොකද්ද මේ කරන්න හදනවා නම් එතන කොහෙද තියෙන්නේ මේ සදාචාරයක්. ඒ වැරදිලාද මන්ද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්න එපයි කියලා. එතකොට පොඩ්ඩක් පෙන්ලා දෙතයි මේ කවුරුත් කියපු එකක් නෙවෙයි. මේ තමයි ශ්‍රේෂ්ඨම දේ කම්පා වෙන්න අයිතිවාසිකමක් තියෙන. ඒක තමයි කියන්නේ දුක පිළිබඳ අවිද්‍යාවත් ඔකට තෘෂ්ණා කරන කමන්නේ. ඕගොල්ලෝ ගිහිනේ ඕගොල්ලෝ දකින්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් බුදුජානන්සේ කියනවා ඕකටයි තෘෂ්ණාව කියන්නේ. ওই තෘෂ්ණා කරන්නේ අවිද්‍යාවටයි. ඒ වෙනුවට බුදුහාමුදුරුවෝ දීලා තියෙන අපිට විකල්පයක්. ඒකට එකතරේ යන්න බෑ. අර කියන ධම්මට්ටියට යන්න ඕනේ. එතන තහවුරුවක් ගන්න ඕනේ. යම් තහවුරුවක් අරගෙන දැන් මේ ධම්ම මේ සුසීම හඳුරන්ට ඒක අරන් දීලායි බුදුහාමර මෙතෙන්ට ගන්න. කල කිරවලයි මෙතෙන්ට ගන්න. ගත්තට පස්සේ කියනවා හොඳ නරක දෙකේ ඉන්නා තාක්කල් උඹ විනිශ්චය වෙනවා. උඹ විනිශ්චය කරන තාක්කල් උඹ විනිශ්චය වෙනවා. ඒක මම හිතා ලස්සනටම කිව්වේ බයිබලයේ කියලා. උඹ කවුරු හරි ගැන විනිශ්චය කරුවොත් දෙවියන් වහන්සේ ඔබ විනිශ්චය කරાવી. යක්ෂයා ඔබ විනිශ්චය කරાવી කියලා කියනවා. කියන්නේ දේව පුත්‍රයා තමයි. ඔබ කවුරු හරි ගැන විනිශ්චය කරුවොත් යක්ෂයා ඔබ ගැන විනිශ්චය කරනවා කියන්නේ. නිසා විනිශ්චය කිරීමේ අයිතියක් අපිට කොහොමඩක්වත් අවශ්‍යත් නැහැ. බුදුරජාණන් අපට දීලත් නැහැ. මේක තමයි අපි අයිතිවාසිකම කියලා ඊළඟ හදාගන්නේ. ඉතින් අටුවාචාරින් වහන්සේලා විශේෂයෙන් බුද්ධඝෝස ආචාර්ය වහන්සේ සඳහන් කළා තියෙනවා මේ දුක පිළිබඳ ඇති අවිද්‍යාවට තෘෂ්ණා කිරීම තමයි අපේ බලවත්තරම තෘෂ්ණාව. ඒ වගේම සඳහන් කළා තියෙනවා දුක පිළිබඳ ඇති අවිද්‍යාවට මේ දුක පිළිබඳ දුකට ඇති ආශාවක් තියෙනවා අපේ. ඒක අවිද්‍යාවක් වශයෙන් පෙනී හිටිනවයි කියලා. දැන් මවක් තමන්ගේම දරුවට එච්චරම ප්‍රේම කරන්නේ ප්‍රසූතියේදී විඳපු දුක නිසාමයි. දැඩි දුකක් විඳලා දරුවා ප්‍රසූත කරා නම් ඒ හා සමාන ප්‍රේමයක් ඇති වෙනවා. දැන් ටෙස්ට් ටියුබ් බේබි කෙනෙකුට එහෙම නැත්නම් සිසේරියන් කරලා ගත්ත කෙනාට ඒක නොවෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ කියනවා නියමමවක් කියලා කියනහට දැඩි දුකක් විඳලා ප්‍රසූත කරපු දරුවට ඇති ආදරේ ඕක මව්ගුතයක් නෙමෙයි ඕක හිතේ හැටි. බුදුජානක කියන මෙන්න මේ විදිහට දුක පිළිබඳ ඇති අපිට තියෙන ආශාව තණ්හාවක් වශයෙන් අපිට මායා කරනවා කියන. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී අපි নানা ප්‍රදේවල් ගැන අයිතිවාසිකම් කතා කරනවා. කොහොඳයි තමයි බුදුහාමුදුරු කියන ක්‍රමය හොඳයි තමයි ඒ උනට මට අරක තියෙනවනේ. මට මේක තියෙනවනේ. ඉතින් නිදහසට කරුණු ඉදිරිපත් කරන ගිහිල්ලා බුදුහාමුදුර රැවටේ කියලා අපි හිතනවා. මොකද උන්දගේ වැඩ ඉවරයි. බුදුහාමුදුරන් අපි ඔය නිදහසට කන්න දීලා හරියන්නේ නැහැ. බුදුන් අපිට කණ්ණාඩිය පෙන්ලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි දැන් නිදහසට කාරණා වලින් පේන්න තියෙන්නේ මේ දුක පිළිබඳ ඇති තෘෂ්ණාව අවිද්‍යාව විසින් පෙනී හිටිනවා කියන්නේ. ඉතින් මෙතෙන්ද ගේන්න කෙනෙකුට මෙතෙන්ද ගෙනාලා මේක තේරුම් ගන්නවා කියලා කිව්වට පස්සේ අපිට තියෙන මේ ධර්ම ගැඹිරත්වය කියලා එකක් තියෙනවානේ. මේක සාමාන්‍ය ඉතිහාසයෙන් උගන්වන්නවත් භූගෝලය උගන්වන්නවත් භෞතික විද්‍යාව උගන්වන්නවත් රසායන විද්‍යාව බෑ මොකද ඒක පැහැදිලිවම තණ්හාවෙන් යන්නේ මිත්‍යා සංකල්පයකමයි යන්නේ මෙතනදී සායේ තෘෂ්ණාව අභියෝග කරනවා තෘෂ්ණාව නිසා ඇති වෙන උපාදානයත් අභියෝග කරනවා අභියෝග කරලා සංකල්පෙට එන්න ආරනවා ඇරලිවල බලනවා ඒ සියල්ල කෙරේ සමසිතින් බලාගෙන ඉන්න පුළුවන් නම් අපේ ලොකු සංසය දැන් මේ බොහොම සරල භාෂාවකට විෂම ලෝකෙට සමහිත පවත්වන එක තමයි යෝගාවචරය කියන්නේ. අපි කොච්චර rahat වුණත් ලෝකේ විෂම භාවයේ අබමල් රිනුක වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමයි. අපි උපදින්නේ ඉස්සෙල්ලා යම් ආකාරයකට තිබුණා නම් අපි නිවන් දැකලත් නැතුණත් කොහොම මැරිලා ගියත් ලෝකේ ඔත්තනමයි තියෙන්නේ. ඔගේ මොනම වෙනසක්වත් වෙන්නේ නැහැ වෙනවනම් වෙන්නේ ඒක හිත්තු නියාමයේ අනුව විතරයි. නමුත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කොච්චර තටමනවද කියලා බලන්න මේවා වෙනස් කරන්නේ. බැරි වුණාට පස්සේ කොච්චර පශ්චාත්තාප වෙනවද කියලා. මොන්න තරම් අපි හිතනවාද මේ ditthi උපාදාන අත්වාද උපාදාන අපිට කොච්චර බැඳගෙන වද දෙනවද කියලා බැලුවොත් මේක අතහැරියාට පස්සේ එහෙම නැත්නම් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා අතහැරියාට පස්සේ ඒ එකක්වත් අපිට බැඳගෙන පහර දෙන ගතියක් නැහැ. අපි තියෙන රහ කියන්නයි ඔඩොක්කේ දාගෙන කනවා කනවා කියන එක. ඉතින් මේකේ సౌందර්යය දකින්න ඉගෙන ගන්න ඕනේ. මේ සංසිද්ධියේ సౌందර්යය දැක්කට පස්සේ කොයි නවකතාවේ බැලුවත් අඩිය තියෙන්නේ ඕක තමයි. කොයි ගම්භීර ධර්මයේ බැලුවත් අඩිය තියෙන්නේ ඕක තමයි. ඕක දැක්කට පස්සේ හැම කුණුහරුපෙම පුදුමාකාර ධර්මයක් තියෙනවා. හැම ධර්මෙම ඔය වගේ නොක වැටෙන්නේ නැති කුණුහරුපෙකුත් තියෙනවා. ඒක නිසා මේ චිත්තක්ෂණේ හොඳයි අරක හොඳ නැහැ. මේ ආසනේ හොඳයි අර ආසනේ හොඳ නැහැ. ඔක්කොම තියෙන්නේ ආධුනිකයට විතරයි. යම් තැනක හිත දැක්කනම් උද්‍යප්පේ ඥානය හැමදේම ඇති වී නැති වෙනවා කියලා මනසට හිතගෙන හිටියත් ඉඳගෙන හිටියත් කෑවත් බීවත් මොන දෙයකවත් ඒකේ වෙනසක් ඇත්තේ නැහැ දිගට පෙනෝය යං කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධමයි යම් තාක් ඇති වෙන ධර්ම තියෙනවා සියල්ලම නැති වෙනවා නම් ඕකේ කොයි එක තේරුවහම මොකෝ පොඩ්ඩේ සාතා ඉන්න කාලෙක කිව්වේ හැම එකාටම කේල් කැවනේ මුල් ඇවරියේ ඉල්ලනවා නම් කි රණ්ඩුනේ දෙන ඒ gediyekin කාලා හිටපුවට පස්සේ ඉවරයිනේ. අපිට බෑ අපිට මුල් ලැබරීම ඕනේ. ආන්න උවට තමයි උපාදාන කියන්නේ මේවට ඇත්තටම ඒව තණ්හා ස්වභාව ඝන බහල වෙච්ච උපාදාන තමයි අපි මේ උරුලා ගති කියලා කියන්නේ. ගිය පාරේ ගන්ත ගහන ගති ආනෝ ටික දැක ගන්න එක තමයි මේ භාවනාදී අපි කරන්නේ. මොකද ඒවා දකිනකොටම හැලෙනවා. ඒවා දකිනකොටම ලැජ්ජා වෙලා හැලෙනවා. ඒ නිසා භාවනා කරලා යම් මට්ටමකට සතිය සමාධිය දිනුනාට පස්සේ මේක ගණ්ඩත් මේක නොගණ්ඩත් මේක හොඳයි කියනත් මේක නරකයි කියනත් මේක ලාභයක් කියනත් මේක පාඩුවයි කියනත් මේක යසස කියනත් මේක ආයස කියනත් ඒ දේ වස්තු වල නම් මොනම ලකුණක්වත් නැහැ අපි ඒකට ආරූඪ කරන දේවල් වල තමයි ඒ වතියේ එනිසා බුදුරජාණන් වහන්සේ යථාභූත ඥාන දර්ශන ඇත්ත ඇති හැටි දැක්කට පස්සේ ඒකේ නෑ හොඳ නරක කියලා එකක්. ඒකේ නෑ යස ආයස කියලා එකක්. ඒකේ නෑ හරි වැරදි කියලා එකක්. උදාහරණයක් වශයෙන් කියනවා මේ හුඹහක හටගත්ත හුඹහක් ඇතුලෙන් පහළ වෙලා මතු වෙලා ආපු ඊතන ගහක එහෙම නැත්නම් ඉලුක් ගහක් දන්නේ නෑ මම හුඹහේ ඉන්නවයි කියලා. ඒක එයාගේ වැඩේ බලා ගන්නවා මේක මෙයාගේ වැඩේ බලා ගන්නවා අපිට තමයි පේන්නේ මේ මේ ඉලුක් ගහ මේ හුඹහක් කපාගෙන ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වගේ තමයි මට නම් වණන් දීලා ඒ නම් වණන් අනුව අපි අහුවෙන එකට තමයි මේ උපාදාන කිරීම කියලා කියන්නේ. නමුත් ඒක එක සැරේ ගිය ගමම අල්ලන්න බෑ. නමුත් දේවල් පිළිබඳව සතිමත් වීමෙන් වර්ග ભેද ಜಾති ආගම් මොකක්වත් නැතුව මතුවෙන මතුවෙන සෑම දෙයකම සමසිතින් බලන ඉන්නකොට මේ උපාදාන පිළිබඳව තියෙන ඒ සංකරතාවය ක්‍රමයෙන් ගිලීලා යන්න පටන් ගන්නවා. එහෙම නැතුව මේක ඉල්ල කරලා මෙතනින් අයින් කරනවා කියන එක කරන්න බෑ. ඒ නිසා අපිට බලන්න පුළුවන් එදිනදා ජීවිතයේදී අපි මේ දරුවන්ට ඇති ආසාව, වස්තුවට ඇති ආසාව, නිශ්චල දේවල් ඇති ආසාව, චංචල දේපට ඇති ආසාව කියලා ඉතින් විශාල අල්ලා ගැනීමක් කරනවා. ඉතින් ඒ අල්ලාගත්ත ධර්මයට ඒව නැති වෙනකොට විශාල දුකක් ඇති වෙනවා. ඉතින් ඒවම මොකක්වත් නැහැ කුරුල්ලට. කුරුල්ලෙක් තටු දෙකේ බර ඇතුව පියාඹලා යනවා. යේන යේනේ උද්දීති සපත්ත භාරෝ උද්දීති උකුරුලා පියාසර කරන අත්යෙන් පණින්නේ තටු දෙකේ බර සහිතව විතර ඒ නිසා අපි කියන ඔගේ ජීවිතේ නෑ කුරුල්ලා වගේ කියලා. ඒ මොකද මොනක්වත් ඇත්ත නැති නිසා. වැඩි වැඩියෙන් තියෙන තියෙන වැඩි වැඩියෙන් දුක දෙනවා කියන පැත්ත විතරයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දවසක අර දනිය ගෝපාලගේ හරක් ගාලා ඉන්න හරක් රංචෝ ඉන්න තැන කිට්ටුවක තියෙන මඩුවක යන්තම් අටෝ මඩුවක රාත්‍රී ගත කරනවා. ගතොන්ට ඊයරෑ වගේ වැස්සක් වහිනවා දෝරේ ගලන. එතකොට දණියගෝපාල හරක් ටික ඔක්කොම ගංගියුරෙන් වියලි බිමකට ගෙනලා උස් බිමක ගෙනිලා ඒක හොඳට වහින සතනකොළ තියෙනවා. හරක් මේ රාදවල් දෙකේම වහලයක් ඇති ඉන්නේ නැහැ නේ. ඔය නිකන් ඉන්න තැනකනේ ඉන්නේ. gedarat වහලා හොඳට අඹුවක් තියෙනවා කාලත් තියෙන නිසා යා මේ උදාන ගාතාවක් කියනවා දරුවෝ ඇති මම දරුවෝ නිසා සැනසෙනවා වස්තු ඇති නිසා මම වස්තු නිසා සැනසෙනවා වැස්ස උඹට ඇති තරම් වැහපන් කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේ අර ගුඩ ඉඳලා කියනවා මන්ට දරුවෝ නෑ දරුවෝ නැති නිසා මං සැනසෙනවා මට වස්තුව නෑ මට වස්තුව නැති නිසා මං සැනසෙනවා ඇති වෙන්න වැහපන් කියලා. ඊට පස්සේ මෙයා කියනවා මගේ ඇඳ බොහොම උණුසුම් මං අඹුවත් එක්ක බුදියා ගන්නවා ඒ නිසා වැස්ස ඇති වෙන්න වැහපන්. බුදුහාම කියන මට සතිය තියෙනවා මම සතියත් එක්ක බොහොම උණුසුමෙන් ජීවත් වෙනවා වැස්ස ඇති වෙන්න වැහපන් කියලා. කතා කරන කතාවනේ ගියාට පස්සේ මේ මනුස්සයා බලන මේ කවුද උත්තර දෙන්නේ කියලා කියන කියන හැම එකටම අනිත් පැත්ත හරවලා කතා කරුවට පස්සේ එමසර තේරෙන පටන් ගන්නවා ඊට පස්සේ ඒ ධානිය බුදුරජාණන් වහන්සේ මේ සරණ යාම තමයි මේ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ මේ අපි හිතාන්නේ හැම එකටම විරුද්ධ පැත්තක් තියෙනවා ඒ විරුද්ධ පැත්ත ඔය යකා කියන තරම්ම කළු පාට නැහැ නමුත් අපි ක්‍රමේ හැටියට අඩු ගන්න එක මූණ දෙන්නවත් අපි බයයි. මොකද ඒ තරම්ම අපි දන්න මේ පටු රාමුවේ තමයි දුවන්නේ. අන්නේ පටු රාමුව අපිට සකස් කරලා දෙන්නේ මේ අවිද්‍යාව නිසායි මේ තෘෂ්ණාව නිසායි. ඒ නිසා යෝගාචරකම කියලා කියන්නේ සෙල්ලක්කාරකමක් කියලා හිතා ගන්න. හැම චිත්තක්ෂණයකම අලුත් වෙන්න ඕනේ. හැම චිත්තක්ෂණයකම තිරියන් වෙන්න ඕනේ. හැම චිත්තක්ෂණයකම සෙල්ලක්කාර වෙන්න ඕනේ. ඕන දෙයක් වෙන්න ඉඩ තියෙනවා. කොයි දේ ආවත් නොසැලෙන මනස එහෙම නැත්නම් උපේක්ෂා මනස තමයි අපි ජීවු කරන්න ඕනේ. ඒක බොහෝ විට යෝගාවචරයාගේ තියෙන ඉදිරියට යන්න තියෙන ආශාව එහෙම නැත්නම් පණිදී කියලා මේකට පාවිච්චි කරනවා. අන්න ඒක මොට කරන්න ඉඩ තියෙනවා. එහෙම ඇයි භාවනා කරන්නේ කොහොමද මම මේක ඉදිරියට ගෙනියන්නේ කොහොමද ප්‍රාර්ථනාවක් ඇති කරන්නේ කොයි එකත් එකනම් කියලා ඒ ප්‍රනිදි එන්නේ එන්නේ එන්නේ ගෙවෙන්න පටන් ගන්නවා අපි පටන් ගන්නකොට නම් අපි දන්න නඩු ගන්න මට නාම රූප පරිච්ඡේද ඥාන ඕනේ ඊගාට පච්ච පරිග්‍රහ ඥාන ඕනේ මේ ඥාන ඕනේ අරක ඥාන කියලා දැඩි ආශාවකින් ඉදුවන්නේ එහෙනම් කියන අඩු ගන්න පළවෙනි ධ්‍යාන ඕනේ එහෙම නැත්නම් අරූප ධානය ඕනේ මට අභිඥා ඕනේ කියලා දැඩියා මෙතෙන් ආවට පස්සේ මේ තණ්හා උපාදාන වල සෙල්ලම දැක්කට පස්සේ පේනවා කොයි එක ඉල්ලුවත් තේරිලක් බාටපත් වෙන විශාල ප්‍රදේශ ප්‍රතික්‍රියා වෙනවා එන දෙයට මොන දින එකයි විපස්සනාව කියන්නේ එතකොට ඒ පුද්ගලයාගේ අර ඉදිරියට යන්න තියෙන අපි කියන නිර්මාණශීලීත්වය කියලා එහෙම නැත්නම් ප්‍රගමන ගතිය කියලා අන්න ඒක මොට වෙන්න පටන් ගන්නවා මේකේ අන්තිම ඉහළ කෙලවර තමයි සංඛාරෝපේක්ඛාව කියලා කියන්නේ කොයි දේ සිද්ධ වුණත් මොන සංස්කාරය ආවත් ඒකට හොඳ උපේක්ෂාවක් ආවට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාවි ජානාමි කිං යම්පි නිසාය ජායති බුදුන්ස් කියන දිව්‍යෝ බ්‍රහ්මිය පවා වඳිනවලු යම් පුරුෂයෙක් ඉන්නවනම් මහා අජානීය පුරුෂෙක් ඉන්නවා මහා පුරුෂෙක් ඉන්නවා ඒ මිනිස්සයා භාවනා කරනවා හැබැයි මොකටද භාවනා කරන්න කියලා දන්නේ නැත්නම් අන්න යාට වඳිනවලු දෙයියෝ බ්‍රහ්මයේ පව මම මේ භාවනා කරන්නේ අරක ගණ්ඩායි මේක ගණ්ඩායි කියලා ඒ વિશે යෝ තෘෂ්ණාවක් තියෙනවනම් ඒ વિશે උපාදානයක් තියෙනවනම් ඒ මතින්ම භාවනා නීච තත්ත්වයටපත් වෙනවා ලාමක තත්ත්වයටපත් වෙන නිසා එnde එnde වෙන්නේ මොකද්ද අපි ගෙන ආපු ප්‍රාර්ථනාව පවා ප්‍රනිධිය පවා චේතනා පවා නැතුව මේ ජීවිතේ කෙලස් නැහැ. කාටවත් කරදරයක් නැහැ. මත්තර කරදරයක් නැහැ. ඒ නිසා මේක ඇලි ගලි වාසය කරනවා කියලා කියන්නේ ළමක් ලබා ගන්න නෙවෙයි. මේ තියෙන තෘෂ්ණාව, තියෙන උපාදාන, තියෙන අවිද්‍යාව ගෙවා දාන්න කියන ක්‍රමයේ කියන නිසා භාවනා කළ ප්‍රතිඵල ලැබුවට පස්සෙත් ලැබිච්ච දෙයක් නැහැ. නැති වෙච්ච දෙයක්වත් නැහැ. හරියට මේනක මෙන්න මේ මෙහෙමයි කියලා ඇති හැටිය විදහා දැක්වීමේ ශක්තිය විතරයි තියෙන්නේ. ඒ නිසා මේ තණ්හාව සහ උපාදාන පැත්තට ගියාට පස්සේ අපි මේ ලෝකායත දැනුමින් උගන්න ඉගෙනගත්ත දේවල් වලට සෑහෙන අභියෝගයක් ඇති වෙනවා. ඉතින් හිතා ගන්න අමාරුයි මේ දුක්කමයි ලෝකේ තියෙන්නේ ඒ දුකට හේතුව තෘෂ්ණාවයි කියලා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාව කෙසේනම් අවුරුදු 2600ක් පැවතුනාද කියලා. මොකද ලෝකයා දකින්නෙම ලෝකේ කියන්නේ සපක්. ඒ සඳහා ආශා කිරීම නිර්මාණශීලීත්වයක් විදියට. ප්‍රගමණයක් විදියට. උද්‍යෝගයක් විදියට දකින්න ලෝකයේ බුදුජානනාංශික මේ පණිවිඩයේ කෙසේනම් මේ දිකට ආවද කියලා බලනකොට මේක මේ භාවනා කරන මනුස්සගේ පපුවෙන්ම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ඒ ගැන ඒ පොත ලියනකොට මේ මහසී සයඩෝ සඳහන් කරලා තියෙනවා මේ ශාසනයේ නෛර්යානික ශාසනය රැඳෙන්නේ විහාරවලවත් කොඩිවලවත් ගෙජ්ජිවලවත් බෙරවලවත් පෙරහැරකවත් මොනම එකකවත් නෙවෙයි සීල සමාධි ප්‍රඥා පුරුණ එක්කනාගේ පප කැනැත්තේ විතරයි කිය. ඒ නිසා අපේ ජීවිතයත් එවැනි සීල සමාධියක් ප්‍රඥාවක් වෙනුවෙන් ගත කරන චිත්තක්ෂණයක් වෙනවා නම් ඒක තමයි අපට කියන්න තියෙන්නේ මේ අපි අභ්‍යන්තර සාසනයත් වඩන ගමන් බාහිර සාසනයත් වඩනවායි කියලා. නමුත් මේ බාහිර සාසනයේ යෙදී ගත කරන ඇත්තෝ කැමති නැහැ මේකෙන් සාසනයක් වැඩෙන බව දැනගන්න. ඒගොල්ලන්ට පේන තියෙන්නේ මේක නිකන් ආත්මార్థකාමීව පැත්තකට වෙලා කවුරු හරි තම්බලා දෙන බතක් කරලා අතක් පිට අතක් උඩ තියාගෙන ඉන්නවා වගේ කියලා. නොසර්වඥාචාර වගේ අර හරියට මේ උපේක්ෂාවේ වටිනාකම ඒ වගේම යමක් තේරුම් බේරුම් කරන්නේ නැතුව තේරුම් බේරුම් කරන නොදැනුවත්කම නෙමෙයි තණ්හා කරන්නේ නැතුව ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගැති උපේක්ෂාව එහෙම නැත්නම් ත්‍රිදර්ශනාව එහෙම නැත්නම් සතිය එහෙම නැත්නම් මුලැමැදාක බලනවා කියන එක අගය කරලා දීපු නිසා සෑහෙන දුරට වටවලල් යෑමක් අපිට අඩු කරගන්න පුළුවන් හරි දර්ශනයක් තියෙනවා හරි පළල් ඒකට කියන්නේ පුලුල් දික්තියක් තියෙනවා පටු දික්තියක් තිබ්බහම තමයි අපි අහුවෙන්නේ නිසා භාවනා කරන්න කරන්න කරන්න වෙන්නේ අපේ ඒ පතය විශාල වෙන්න පටන් අර ගන්නවා. අන්නේ විශාල වෙනකොට ඒ තුල අපිට වැඩ කරන්න පුළුවන් ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා. ඒක වැඩි වෙන්න නම් හැම වෙලාවෙදීම භාවනා කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ සතියට ඒ තමන්ගේ නිසිනින්ද යන්න ඇරලා නැත්නම් සතිය තෝලා දෙන පෙත දිගේ යන්න ඇරලා තමන්ගේ mati තමන්ගේ චින්තාමේ ශක්තිය තමන්ගේ සුතමේ ඥාන මේවට දාන්න යන්න එපා. දාපු ගමන් ඒ සුතමේ ඥාන, ඒ චින්තාවේ ඥාන එන්නෙම තෘෂ්ණාව හරහා, එන්නෙම උපාදාන හරහා. සතිය අරගෙන යන්නේ කවදාකවත් එහෙම අරවට වැඩිය සාපේක්ෂව බලනකොට අර පුලුල් පතේට. පුලුල් යහ දක්මට ඒ නිසා අපි එnde එnde එnde එnde සතිය වඩ아가න යනකොට අපිට තේරෙන පටන් ගන්නවා පෙර වෙන සති පුනුව කලහ විවාද ගැටුම් පුළුවන් තරම් අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තේරෙනවා වැඩි බර ගමනට බාධායි. සහැල්ලු ගම දුර ගමනට හරි ලේසි. ඒක නිසා ප්‍රයෝජනීය සලකලා පාවිච්චි කරන ටික නතර වෙයි. සුඛභෝගීත්වයේ සඳහා තියෙන දේවල් හැලෙන්න පටන් අරගන්න. එතකොට තමයි අපිට එවැනි ප්‍රයෝජනීය සලකලා වැඩ කරන කල්යාණ මිත්‍රෝ දැකලා එවැනි ප්‍රයෝජනයක් සලකලා වැඩ කරන ධර්මයක් අහලා ඒ වගේ වටිනාකම දැනගන්න තියෙන අර උදේ සාකච්ඡා කරා වගේ ඕපනයික ගතිය එන්නේ එන්නේ එන්නේ සහැල් වෙන ගතියට යනකොට පර්යංකේදී විතරක් නෙමෙයි සක්මනේදී විතරක් නෙමෙයි දින්දා වැඩවලදීත් තමන්න තේරෙන පටන් ගන්නවා බරු ලිහිලා යනවා වගේ මේ තණ්හා ගති, උපාදාන ගති දැක දැක දන දන ගවන් දැමීමේ ශක්තියක් හම්බ වෙනවා. ඒක මං හිතනවා මේ වගේ පිරිසක් දිහා බලනකොට සෑහෙන කාලයක් ඒක පුරුදු කරලා දැන් ඉව සෑහෙන ඇබ්බැහියකට වැවිලා තියෙනවා. කොටින්ම දන්නවා මේ තෘෂ්ණාව කියන එක හොඳ නැහැ කියන එක. නමුත් මේ භාවනාදී විපස්සනාදී එක මතුවෙනකොට මේකද හරි පාර නැද්ද කියන සැකේ තාම තියෙනවා. ඒක නම් හොඳට පේන්න තියෙනවා. හරි පාරෙමයි ගමන් කරන්නේ. ගමන් කරලා හැම වෙලාවෙම පාරට සැක පොදවනවා. මේක හරිද මේක වැරදිද කියලා. ඉතින් ඒක අපි දුරුවන් කරගන්න ඒක අපි ඇදහිල්ලෙන් ශ්‍රද්ධාවෙන් ඊට පස්සේ තමන් මෙතෙක් ආවෝ පෙත දිහා බලලා අඩු කරන අඩු කරන යන්න යන්න තමයි කවදා හෝ Tamanටම Tamanගේ විශ්වාසය එනකන් කොහොම මොනතරම් ප්‍රශ්නවත් මොනතරම් උත්තර හම්බුණත් ආත්ම ශක්තිය ඒ කියන ඒකට කියන්නේ අදිමොක්කේ කියලා. නිවැරදි තීන්දුවක් ගැනීමේ ශක්තිය ඉන්නේ. ඒ නිසා මේ ගමනේදී ඇති වෙන සෑම වැරද්දකම පුදුම වටිනාකමක් තියෙනවා. මේ සෑම වැරද්දක්ම යටපහුව කරන යනකොට යනකොට යනකොට මේ උපාදානය ඇති වෙන්න හෝ නැති වෙන්න දෙවන්නේක් සම්බන්ධ නැහැ තමන්මයි. ඒ සඳහා හම්බෙන හැම ඉද ප්‍රස්තාවකදීම සහැල්ලු ක්‍රමේ ගොරෝසු දේ සියුම් දේ මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරලා සියුම් දේ අතිසියුම් දේ මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙල ඉගෙන ගත්තට පස්සේ හැම චිත්තක්ෂණයකම අපිට අලුත් ප්‍රස්තාවක් ලැබෙනවා. අනේ ලැබෙන ලැබෙන ප්‍රස්තාව වැඩ ගන්න දන්නවනම් ඉතින් සරුවචාන්සේ කියන මේක වැඩිම අවුරුදු 7යි අඩුවෙන් දවස් 7ෙන් කරන්න පුළුවන් කියලා. ඉතින් ලැබෙන ලැබෙන ප්‍රස්තාව පාවිච්චි කරන්නේ නැතුව අර පරණ පුරුද්දට අබ්බැහියට වැඩ කරන්න පටන් ගත්තොත් ඉතින් කොච්චර කල්යයිද කියලා කියන්න බෑ. ඒක නිසා ඒක දෙන්න දෙන්නගේ සමානත් නෑ. ඉතින් අපි උත්සාහ කරන්නේ ඒක සඳහා පුළුවන් තරම් දැනුවත් වෙලා ලෑස්ති වෙලා ගිහිල්ලා භාවනාවේදී ස්වභාවිකව ප්‍රස්තාවෙන් දැරලා කොයි වෙලාවෙ අපි නියම දේ තෝරයිද මේ ඝර්ෂණය අඩු චේතනා අඩු ප්‍රාර්ථනා අඩු තේරුම් බේරුම් අඩු ප්‍රතික්‍රියා අඩු තන තෝරයිදි කියලා බැලුවොත් ඒක ඉතින් අර කරගෙන කරගෙන ගිය වැරදි මතින් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ ප්‍රයත්නයේදී කොච්චර චිත්ත පීඩාවක් අත නෑර කරන එකන අනිවාර්යයෙන්ම අත්තරදි ටික වාසිතව කරනවා. කොතනක හොර අපි නතර කළොත් අනිවාර්යයෙන්ම අපි ධර්මයේ අව탁සිරුවට ලක් වෙනවා. අපි කියන කතා වලින් සරුවචනාච නියෝජන වෙන එකක් නැහැ. ධර්මීය නියෝජන වෙන එකක් නැහැ. සංඝයා නියෝජන වෙන එකක් නැහැ. ඒ අප්‍රත්‍යතව ඉදිරියට යන්නයි මේක ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේ කරගෙන යන වැඩවලට ධෛර්යයක් වශයෙන් මේක දැනගෙන ඒ ප්‍රතික්‍රියා නොකරන ගතිය, සත්‍යමත් ගතිය, සමසිත පවත්වාගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් නියමිත ධර්ම දේශනාවෙන් නැත කරනවා. ශිර දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැයකමාරකට ආසන කාලයක් අරගෙන තිනවා. ඉතින් අර පුරුදු පරිදි මම ආරාධනා කරනවා මේ සම්බන්ධයෙන් කිව යුතු කළ යුතු යමක් තියෙනවනම් ප්‍රශ්න තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. ඕනේ නේ මක බෑවිච්චාවේ මම ඉන්න ඕනේ කියලා එකක් තියෙනවා. ඕනේ එක මක බෑවිච්චාවේ මම ඉන්න ඕනේ. ඒක ඉතින් අඩියම ඕක තියාගෙන තමයි අපි කටයුතු කරන්නේ ඔක බැරි වෙද්දාචේ වහකන්නේ. ඒකත් තත්ත්වාද උපාදානෙම තමයි. එහෙම බැරිනම් මරනවා. කෝච්චේ පයින්. බෙල්ල තියෙනවා. වහකනවා. ඒ අර්ථ ආත්මෙට තියෙන ආශාවම තමයි සීදීනසා ගැනීම සඳහාම යන්නේ මේකමයි. ඒක අඩියේ මල්ලේ අඩියේ තියාගෙන තමයි ලෝකේ හැම වෙලාවෙම ගමන් කරන්නේ. බැරි වුණොත් අන්තිමට ඕක තමයි පාවිච්චි කරන්නේ. දැන් ඉන්න කොල්ල කෙල්ල ලේසියට පාවිච්චි කරනවා. මේක දීපන් නැත්තම් වහගනවා. දැන් මැරෙනකොට කිසිම හේතුවක් පෙන්වන්න බෑ. ජීවිතේ හොඳ දක්ෂ පින්වන්ත දරුවෝ ඉඳපු ගමන් සීදීනස ගන්න. මොන තාලෙන්වත් විශ්වාස කරන්න බෑ. ඉතින් අම්මලා තාත්තලාට මූණ දී ගන්න බෑ. ඇයි එහෙම වෙන්නේ කියලා. මේ මොනවා හරි පොඩ්ඩක් ඉල්ලනවා දුන්නේ නෑනේ. එක විදිහක ආසාවක්. නමුත් ඒක නොදන්නාට පස්සේ එන ද්වේෂය අත්වාදෙම අනිත් පැත්ත අරලා තියෙන සියදී නස ගන්නවා කියන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඒ නිසා ඒක නැති කෙනෙක් නෑ. ඒකට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ ඩෙත් ඉන්ස්ටික්ට් කියලා. හැම කෙනෙක්ම ඩෙත් ඉන්ස්ටික්ට් එක තියාගෙන තමයි යන්නේ. ඔය සියුසයිඩ් බොම්බර්ස්ලා සයිනයිඩ් සයිනයිඩ් කරලා තියන්නේ. වැරදුනොත් කන. ඒක ඒගොල්ලන්ට බොහොම සිම්පල් දෙයක්. ඒ Taman කැප කරන දේත් එක බannකොට සයිනයිඩ් කරලා බොහොම සිම්පල් දෙයක්. ඒගොල්ලෝ සයිනයිඩ් කියවට අපි අත්වාද උපාදාන තමයි කන්නේ. විභවතන්න බොහොම කිට්ටුයි. විභවතන්නා වෙන්නේ එක නෙගටිව් ගියාම භවතන්නා වෙන්නේ පොසිටිව් ගියාම. භවතන්නා කියන්නේ මටත් ඕනේ මගේ කට්ටියටත් ඕනේ මේ අයිතිවාසිකම මම හටම් කරනවා කියලා තනං කරන්නේ භවතණ්ණා. ඒක නොලැබුණාට පස්සේ උ කපන්න ඕනේ, මරන්න ඕනේ නැත්නම් මැරෙන්න ඕනේ. ඒ දෙකේ වෙනසක් නැහැ. එකක් ආසාවට දැඩි වෙනවා අනිත් එක ද්වේෂයට දැඩි වෙනවා. ඒක හරීම සංකීර්ණයි. මේ මේ ආසාවෙන් ගිහලා එකපාරට මරණ පැත්තට යන්නේ කොහොමද කියන එකේ පෙරලිය ඒ කියන්නේ කරුණා විස්තර කරනකොට කියනවා මේ මනුස්සයා ලෙඩක වැටලා ඉන්නවා. ඉතින් මම ගිහලා එයාට උදව් කරනවා කරනවා කරනවා මොන දෙයකින්වත් ගොඩ ගන්න බෑ. ඒ නැත්නම් jiggerම දුක් වෙනවා. එතකොට බලන්න බැරි කවුද මරලා දාන. යුතනේ ශවල එහෙම තියෙන්නේ ඒකයි. ඒක බලන්න ඉන්න බැරිකමනේ මෙයා මනාපයි මෙයා ඉන්ඩෝන සැපසේ ඉන්නෝන කරන දේ හරියන්නේ නැත්තම් ඒ හිතෙන් මරන්න පුළුවන්. ඒ නිසා කරුණා දෝෂ මුගේන වංචේති කියලා කියලා තිනවා. ඒක කරුණාවක් වශයෙන් තමයි නැති කරන්න යාව. මරලා දාන එක බලහින්න බෑ. එයා ඒක දුක් විඳලා බලහින්න බෑ කියලා මරණ තරමට මාරු. මේ මාරු වෙන මොහොත හරීම සංකීර්ණයි සැලසුම් කරන්න බෑ. වගේ අත්වාද උපාදානයේදී භව භව විභව දෙකට මාරු වෙන හැටි අපිටවත් විනිශ්චය කරන්න බෑ අනතුරක් ආවට පස්සේ අපි මොනව කරයිද එක්ක දුවයිද නැත්නම් පහර දෙයිද අනතුරක් ආවනාට පස්සේ ওই දෙක විතරයි අපිට තියෙන්නේ එක්ක දුවන්න ඕනේ එක්ක පහර දෙන්න ඒ දෙකෙන් කොයි එක ගනීද කියලා අර එලිපත්තේ ඉන්න බලලා වාගේ තමයි ඒකදී මේ ළඟදී කිව්වා නීතිය දන්න කෙනෙක් ඉන්නවා නම් කීත හැකි එංගලන්තේ තියනවලු මාස 6ක් ඇතුළත යනකම් තමන්ගේ දරුවා අම්මා මැරුවොත් නඩු නැතිලු. ඒ දරුවා මින්ද ප්‍රසූත කිරීම නැති වේදනාවත් දරුවා මව හදන්න ගන්න තියෙන දුකත් එක්ක බලනකොට මේ මවට දරුවා කරේ අර වගේ දැඩි ද්වේෂයක් කියලා මරන්න පුළුවන්ලු. දෙන්නේ ක්ලෝයස්ලා හිටියා ඒ කතාව කියනකොට මම කොහොමද පුළුවන් ඒක රෙෆරන්ස් හොලා දෙන්නේ කියලා. අර ප්‍රේමේ වැඩිකමටම මුල් වෙලාවේ හොඳ පැත්තට යනවද නරක පැත්තට යනවද වැඩි සෙනේ දබරටයි කියලා නිකම් කාටි ගමේ කතාවක් තියෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට අපිට කවදාවත් එහෙම හිතෙන්නේ නැහැ. මොකද අපි වැදුවෙත් නැහැ, අපි හදන්නෙත් නැහැ. උඹ හිටින්නේ හිටපන් නැත්නම් නිකාරවා. නමුත් Taman වදාගත්ත Taman හදන දරුවට දැඩි සෙනෙහසක් තියෙනවා කියලා කියන්නේ ඕක යටපැත්තේ තද හේව නැල්ලක් තියෙනවා. මරන්න වැඩි වෙලා යන්නේ. ඉතින් මේවා කතා කරපුවම උග දිනෙක ඒක අර මේ සදාචාර විරෝධී ගතියක් පේන්න තියෙන නමුත් නීතිය පවා පිළිගන්නවා. උගාක්ම ඒ සිද්ධ වෙන්නේ දැඩි ආශාව නිසා. පොඩි ආශාවකට නෙවෙයි සීජිනසා ගැනීම උනත් වෙන්නේ දැඩිම දැඩි ආශාවකට කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අද ප්‍රකාශ කළා මේ අපි පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්න එක අනිකුත් ක්‍රියා ඔක්කොම සිද්ධවන්නේ අපේ න්‍යාය පත්‍රයක් අනුව නෙමෙයි ඔක්කොම අපේ උපාදාන විසින් නිශ්චය කරලා තියෙනවා කියලා. එතකොට සාර්ථක ලෙස විදර්ශනා භාවනා කරන අය ඇරෙන්න අනිත් සියලු දෙනාම නියතිවාදයකට යටත් වෙලාද ස්වාමීන් වහන්සේ කියන්නේ? සාර්ථක විපාක භාවනා කරන එකනත් යටත් වෙලා තමයි තියෙන්නේ. නැති කියලා කියන්න බෑ. මේ <clears throat> නමුත් සර්වඥාන්ස මේක පෙන්නලා දෙන්නේ මේක දැනගත්තොත් උඹට වෙනස් කරන්න පුළුවන්. මෙහෙම උඹ දැනට ඉන්නේ කාමයට දාසකම් කර කර. උඹ ඕකෙන් ගලවන්න පුළුවන් නම් ඔබට කාමයට විතරක් නෙවෙයි දාස වෙන්න පුළුවන් නේ ඔබට පුළුවන් ඒ කියන්නේ ආමිෂ සුඛයට විතරක් නෙවෙයි අපිට දාස වෙන්න පුළුවන් නිර්ආමිෂ සුඛයටත් දාස වෙන්න පුළුවන් අවේද සුඛයටත් දාස වෙන්න පුළුවන් ওই දාසකත්ව තුනෙන් අවේදිත සුඛයට දාස වීම බුදුන් වහන්සේ අගය කර. කාමයට දාස වෙන එක තුච්චයි. දැන් ওই වෙලා තියෙන්නේ නොදැනුවත්වම අපි අනිවාර්යයෙන්ම කාමයට දාස වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වස්තු කාමයට ආස වෙලා. ඒක ප්‍රහාණය කරපේ කරන්න විතරයි නිර්ආමිෂ සුඛයට සැප විඳින්න දාසකත්වය ලබන්න පුළුවන්. මේ මිනිස්සු ජීවිත පරිත්‍යාග කරනවා, මහාන වෙනවා, මහාන වෙලා බණ භාවනා කරනවා. වල ධ්‍යාන ලබනවා. එතකොට එයා පුදුම සැපයකටපත් වෙනවා. එතකොට කාම ආශාවේදී දාසකත්වයට වැඩි ඒ දාසකත්වයේ බුදුහාමර කියනවා ශ්‍රේෂ්ඨයි කියලා. නමුත් ඒක පෙන්නලා කියන ඕක නෙමෙයි බුදුහාමරගේ කෘත්‍ය. ඌටත් වැඩිය අවේදිත සුඛය කියලා එකක් තියෙනවා. ඒකට යඳ කරන දාසකත්වයේ ශ්‍රේෂ්ඨකම සක්විතිරදකමක් වගේ කියලා. එනිසා මේ දාසකත්වයේ පෙන්වන්නේ ඊට වැඩිය වෙන විකල්පයක් පෙන්වීම සඳහා සංසන්දනාත්මක. හැබැයි ඒ විකල්පයක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ પરමාර්ථ මේව නැත්තම් අත්‍යන්ත දේ. ඉතින් කියනවා ඒකට සාපේක්ෂව අවේදිත සුඛය කියලා එකක් තියෙනවා. ඒක තමයි මම උඹලට දෙන දේ. ඉස්සෙල්ලා නිර්ආමිෂ සුඛය ගැන අවබෝධය කරපන් නැත්නම් සමත සුඛය ගැන ඊට පස්සේ යන්න පුළුවන් විපස්සනාට. එනිසාරාරේ සංකදම සූත්‍රයේ හරි ලස්සනට ඒක කියනවා. ඒකේ අතරම කිය වෙනවා. මම එදත් මතක් කරපු විදිහට මේ සාකච්ඡා කරන වෙලාවක අන්‍ය තීර්ථක බමුණෙක් අනිචිත්තක ශ්‍රාවකයෙක් කෙනෙක්. බුදුරජාණන් අහනවා මේ ධම්මනාන්සලාගේ ගුරුතුමත් මේ සීලය ගැන උගන්වනවාද කියලා. ඉතින් ආ කියනවා අපේ සීලයත් පංචස් පංචශීල ගැන කියනවා යා. අපේ ගුරුතුමා කියනවා සතු මරන්න එපයි කියලා යම් බහුලන් යම් බහුලන් තන්නේ තන් තන් නියති කියලා කියනවා කියලා යමක් යමක්ම වැඩිපුර කරනවනම් ඒ අනුව ඔබ අපාගත වෙනවා. සතු මරණ වැඩ නම් ඒක කර්මපතයක් කියලා ඔබ ඒ අපායට යනවා. හොරගම් කරනවා වැඩි නම් ඒ අනුව ඔබේ කර්මෙ තීන්දුව වෙනවා. කාමීත්‍යාචාරය වැඩනවා. ඒ අනුව යන බොරු, කේලම්, හිස් වචන, පරස වචන කියලා කියලා කියනවා යම් යම් බහුලම් යම් බහුලම් තන්තන්නීය. යමක් යමක් බහුලීගත වැඩි වැඩියෙන් කරනවා. ඒ අනුව කර්මෙ තීන්දුව වෙනවා කියන්නේ. ඒක නිසා ඒ එවැනි කෙනෙක් අනිවාර්යයෙන්ම අපාගත වෙනවයි කියලා අපි කියනවා අපි පිළිගන්නවයි කියලා. එතකොට බුදුරජාණන්සේ කියනවා ආනන්ද හැමෝටම එහෙමනම් ආනන්ද එක එක්කත් අපාගත වෙන්නේ නැහැ අපි වැඩි වෙලාවක් සතුන් මරමින් නෙවෙයි ඉන්නේ. දවසකට සතෙක් මැරුවට අහම්බෙන් හරි හිතලා හරි කලාතුරකින් ඉන්නේ. අපි අතින් හොරකමක් සිද්ධ වෙනවා. සිද්ධ වුණාට ඕක කෙරුවට ඒකෙම යෙදිලා නැහැනේ. කාමීත්‍යාචාරය කරද්දි දුද්දේට හැඳ වෙනකන් නෙමෙයිනේ ඒක ඉඳපු ගමන් කරනවා පස්සේ නැහැනේ. බොරු කියන එකත් වෙනවා. කියලා කියන ඕමනම් ඉතින් කවුරක්වත් අපාය යන එකක් නැහැ කියලා. කියනකොට අර පරිබ්‍රාජකයා ඕලෝ පාත් කරගෙන වැරද්ද බාර ගන්න. ඒතකොට බුදුරජාණන්සේ කියනවා ආනන්ද කදාච කරහති ලෝකේ පතතාගතෝ සම්මා සම්බුද්ධෝ උප්පජ්ජති. තාම කලාතුරකින් වතාවක බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේත් ඔයගෙම ඉහිසි පනවනවා. යමක් යමක් වැරියෙන් වැරද්දක් කරනවා නම් ඒ ඒ අනුව කර්ම රැස් කරනවායි කියලා. හැබැයි නියත වශයෙන්ම අපාය යනවායි කියලා උන්වහන්සේ කියන්නේ ඒ වැරද්ද බාර අරගෙන සතුම්මර මිනිසයා බුදුහාමුදුරු මේ හොඳ නැහැ කියනවා. ඒකට අපාගත වෙන්නත් ඉඩ තියෙනවා කියනවා. ඒ නිසා මම දැන් සතුම් මැරුවා ඇති. මම අද ඉඳලා මෛත්‍රී භාවනාව කරන්න ඕන. දැන් මම මෙතෙක් හොරකම් කරා. දැන නොදැන හොරකම් කරා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේක කෙරුවොත් අපාගත වෙනවා කියලා. වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම අද ඉඳලා දන් දෙනවා. දැන් මෙතෙක් කල සෙල්ලමටත් වගේ මම කාමීත්‍යාචාරය කරා. මම ඊට පස්සේ කාමවස්තුන් කෙරේ ආරක්ෂාව වග වෙනවා. මම මෙතෙක් කල බොරු කිව්වා. ඊට පස්සේ නෑ. මම මෙතෙක් කල පරුසෝජන කිව්වා නෑ කියලා කෙරුවට පස්සේ ඒ මිනිස්සයා මම සතුම් මැරුවා මම අපායට යන්න ඉඩ තියෙනවා. නමුත් මම මෛත්‍රී කරනවා. මම අද ඉඳලා මෛත්‍රී කරනවා මේ සතුන් මරපමනසට පුළුවන්ලු සතුන් නොමරපමනසට වැඩිය මෛත්‍රී කරන්න. මොකද එයා දන්නවනේ ලේ පිට කපපු එකේ එහෙම කරලා යම් දවසක සතර දිශාවට මෛත්‍රී කරන්න පුළුවන් වෙලාවක ආවොත් ඒ මනුස්සයා දිවි ලෝකේ යන්න ඉඩ තියෙනවා කියලා කියනවා. පව් කෙරුවට දිවි ලෝකේ යන්න ඉඩ තියෙනවා. මොකද එයා ඒ නියත ගතිකයට ගියේ නෑ වෙනස් වුණා. නිසා බුදුන් පහළ වෙන්නේ ලෝකෙට පව කරන මිනිහ අපායට යවන්න නෙමෙයි පව කරන මිනිහට ජීවිතේ පාර කියලා දෙන්න. හැබැයි පව උලුප්පල බෙන්නන්න ඕනේ. තෝ තෝ තෝ තෝ නතු මරලා තියෙනවා. තෝ ගඩක් හිරු නැත්නම් තෝ අපායට යනවා කියලා බය කරනවා. ඒකල කියන හැබැයි පුතෝ ඒක දැනගෙන මෛත්‍රී කරොත් පතේ වෙනස් කරන්න පුළුවන් කියලා. හොරකම් කරලා තියෙන ප්‍රශ්නයක් නැහැ. ඔබ දැන් බුදුන් දැක්ක ධර්මයේ දැක්ක. ඔබ අදාදිෂ්ඨානයක් ගන්නවා. මම මේට හොරකම් කරන්නේත් නැහැ. අනුන්ගේ වස්තුවට ආරක්ෂාව සැලසෙනවා මගේ දේ දෙනවා. මෙන්න මේ විදිහට බුදුහාමර විකල්පයක් කියලා දුන්නාට පස්සේ ඒ පුද්ගලට හම්බ වෙනවා ඒ පතේ තියෙන බරපතලකම තේරුණ මේක ඒකාන්තෙම අපායට යන පාර මම විකල්පයකට දාගන්නවා දැම්මට පස්සේ ඒ ඉන්න කාලය තුල බොහෝ කොට දන් දුන්නොත් අර හොරකම් කිරීමේ අකුසල කර්මයේ ඉක්මවලා දන් දුන්නට පස්සේ වෙනස් කරන්න පුළුවන් කියලා. ඒකලියලා කියනවා පව් කරන කෙනෙක් අපායට යන්නත් පුළුවන් දිවි ලෝකයට යන්නත් පුළුවන් බුදුහාමුදුරන්ගේ පණිවිඩය අහුවොත්. පින් කරන කෙනෙක් උපායට යන්න පුළුවන් දිවි ලෝකයට යන්න පුළුවන් බුදුහාන කරන්න බෑ බෑ මම එකක් කියනවා කියනවා. අන්නර පරිබ්‍රාජකයා වගේ කවුරු හරි කියනවා මම පවක් කිරුවොත් අනිවාර්යයෙන්ම අකුසල යනවා කියලා අදහුවොත් ඌ අකුසලයේ කෙරුවොත් අදහුවොත් අපායට යනවාමයි කියලා කියනවා. ඇදහිල්ලින්ද. වැරදි ඇදහිල්ල නිසා ඒකාන්තෙම අපායට යනවා. මොකද මිනිහා නියත ගතිකයි. මිනිහාට වෙන බෑරු මාර්ගයක් කියලා දීලා නැහැ ගුරුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පහරුණේ ඒකට නෙවෙයි. මොකද කියන්නේ අපි උපාදාන නිසා මම මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මට දැන් සුද්ධ අවස්ථාවක් තියෙනවා. මට ඕනනම් අල්ලන්න නැතුව ඉන්න පුළුවන්. ඒක බහුලීගත කළොත් ආ එහෙනම් අපේ වීඩියෝ CD එක අපිට එඩිට් කරන්න. train your mind and change your brain. බුදුජානක ඇවිල්ලා තියෙන අන්නේ මනුස්සයාට තියෙන විශිෂ්ට විකල්පේ පෙන්වලා දෙන්නයි. ඉතින් අපි කරලා තියෙන්නේ නිකටල්ලේ තියෙන අයියෝ කිය කියා කරපුව කුසල් ගැන සමාදම් වෙවි ඉන්නවා. කරපු අපි මුගා කළාට අපි සමාදම් වෙන්නේ කරපු අකුසල් තමයි. ඉතින් මේ මිනිස්සු අපාය යන එක වළක්වන්න කවුරුත් නැහැ. මිනිස්සු කියනවා ඒ සමාදම් වෙන එකයි අකුසලේ. පෞකේත්නික වෙනවා ඒක ගණන් ගන්න නැතුව නැවත නැවත කුසල් කරන්න ගත්තොත්. එක තැනක කියලා තියෙනවා මේ විශාල වතුර ප්‍රදේශයකට ගංගානම් ගංගේ වගේ ලුණු කැටයක් දැම්මට ලුණු රස ගන්න බෑ කියලා. මේ පුංචි පීරිසයක වගේ තියෙන වතුරේකට දැම්මොත් දාතයි. නිසා ගොඩාක් පින් කරපු කෙනාට අකුසලයක් දැම්මම ඒක නිකන් දිය වෙලා යනවා දැනෙන්නේ නැහැ කියලා. කරපු පින් අඩුයි නම් ඒකට ලුණු කැටයක් දැම්මොත් එතකොට ඒ අකුසල කැපිපේනවා කියලා. ඒ නිසා ඒ අර මේකේ තියෙන භයානකම පෙන්නලා සංවේගය උපදවලා එයා නැවත නැවතත් ඒ වැරද්ද කරන්නේ නැතුව ඒ වෙනුවට කළ යුතු පුණ්‍ය කර්මයට දාලා ඒක බහුලීගත කරන්න බුදුරජාණන්සේ ඉතින් සංවේගය උපදවනවා. එතකොට එයාට පුළුවන් ඒ වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අර විදිහට කිව්වොත් නියත ගතිකයට වැටෙනවා. බුදුසෙන්සේ නියත ගතික වාදයක් විශ්ල කරන්නේ අසුතත් පුතඥය ඉන්නේ නියත ගතියක තමයි. දැනගත්තා හෝ නොදැනගත්තා. මොකද එයා ඉන්නේ Tamange න්‍යාය පත්‍රේ නෙමෙයි වැඩ කරන්නේ. දීලා තියෙන න්‍යාය පත්‍රේ. ඉතින් ඒක දිහා බලනකොට ගිහිල්ලා ඔය බටහිර වගේ රටකට ගිහිල්ලා වෙලා නගරයක් දිහා බලාගෙනකොට මේ මිනිසුන්ගේ තියෙන මේ කාර්යක්ෂමතාවය පිරිසුදුකම ඔක්කොම තියෙනවා. කොහේ යයිද කියලා හිතනකොට තන්නේ කර එන ගහච්ච සෝම් පිටේනක් තමයි පේන්නේ. කිසිම සරුවක් නැහැ. ඒකේ බලන්න කිසිම හරබද යන එකෙකුටවත් තේරෙන්නේ නැහැ. මේ හාදයෝ මනුස්සකමේ ජීවත් වෙනවද මනුස්සකමක් මුණ්ඩ තියනවද නිකන් බීලා විහි කරපු තැඹිලි කෝම්බයක් වගේ කෝම්බේ විතරයි හරිම අලංකාර හරි ලස්සනයි පුරවැසියන් පුරංගනාවන් මොකොත් නැයි ඉචිචික වාගේ ඇතුලේ බැලුවොත් ගණ්ඩ දෙයක් ඇත්තේ නැහැ මොකද මෙහෙමවත් ඉඳගෙන සාකච්ඡාවක් කරන වෙලාවක ඒගොල්ලන්ට කපකට හම්බ වෙන්නේ නැහැ. හම්බ වුණා තේරුම් ගයි කියලා හිතනවාද මේ උපාදානයේ නිසා අපි මේ යන්නේ මට පුළුවන් අවස්ථාවක් තියෙනවා මේ උපාදානේ අල්ලගන්න අල්ලගත්තොත් ලොකු දෙයක් කිව්වට ඒගොල්ලන්ගේ තියෙන මානසිකත්වයට පුළුවන් වෙයිද කියලා හිතන්නේ මේක නිකමට හරි මේ ඒ කම්පියුටර් මේ සොෆ්ට්වෙයාර් එක දාන්න පුළුවන් වෙයිද කියලා. කද්දාකත් දාන්න බෑ. හැදිලා තියෙන්නෙම කයනෝ තමයි. කොයි වෙලාවෙ කනවාම තමයි. බැඳීම කකා කකා ඉන එක තමයි තියෙන්නේ. ඒ නිසා බලනකොට ඒ මිනිස්සු යොමු කරවලා තියෙන භයානක තැනකට. බොහොම ජනප්‍රිය බොහොම හොඳයි. දැන් අපිත් යන්න හදන්නේ එතන තමයි. අපිත් මේ හොඳ සැලසුම් හදලා යටිතල පහසුකම් හදාගෙන ইনফরমේෂන් ටෙක්නොලොජි දාගෙන රජමාවතේ යන්න හදන්නේ ඔය වෙන කාච්ච සෝම් පිටිනේට තමයි. අනේ ඕනේ නැහැ. මේ පරණ විදියට කොසට ඇදෙල්ලට තම්බන කාලා පැත්තකටලා ඉන්නේ කොහොමදයි. මොකද අපිට විවේකයක් තියෙනවා අපිට ඉඳගෙන බණක් සාකච්ඡා කරන භාවනාවක් කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ඒක දිහා බලනකොට කෝටි ගණන් එක කෙනෙක් මිනිස්සෙක් දෙන්නෙක් නෙවෙයි. ඒකලියලා ඉතාමත්ම තාහාසි දනකදී ඒ මිනිස් අපේ දිහා බලන්නේ අපි මලේච්චයි කියලා. අපි මේ වැදි જાතියක්. කිසිම හැඟීමක් නැහැ අපිට මේ ජීවණය ගැන. අපි ළඟ තියෙන්නේ මෙච්චර වෙන්නලා තියෙද්දිත් අපි තාම අර මේ බ්ලීච් ගතිය වල ජීවත් වෙනවා අපි තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි කියලා කියන්නේ අපිට. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ආර්ථික න්‍යාය අපි හරියට කරපු නැති නිසා තමයි අපිට මේ සහගහන අපරාධයක් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ විදිහ කියපු විදිහට ගියා නම් අපිටත් අර එහෙන ගහච්ච සෝම් පිටින්ට යන්න තිබ්බා. මේක දිහා බලනකොට මේ ලෝකෙක තියෙන මායාකාරී ස්වરૂපේ ලෝකෙක තියෙන මේ රැවටිල්ල ප්‍රමාණය මිත්‍යකයි කියලා කියන්නේ. අපි ඒකේ සම්පූර්ණ දුරස් වෙලා නැහැ. අපි තෑහෙන කාලා තියෙන්නේ. නමුත් මේක භයානකව පේනකොට හිතනවා කවදානම් ගැලවිල්ලක් තියෙයි. කවදානම් අපිට මේ යන පාරේ හරි වැරද්ද දෙක පෙනේද කියලා. ස්වාමීන් වහන්සේ ධර්මදේශනයට දෙලින්ම සම්බන්ධ නොවුනත් මට හිතෙනවා මම දන්නේ අනිත් යෝගාවචරයත් කැමති වෙයිද කියලා මේ ධර්මයේ ලක්ෂණ ඔබ වහන්සේ විග්‍රහ කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද හුඟක් පොත්වල තියෙන කරුණු හරිද කියලා මට හරි සැකයක් ඇති වෙනවා. අද අර ඕපනයිකෝ කියන ගුණය විස්තර කරපුවම මට හිතෙනවා ඉතුරු ගුණ ටිකක් ඔබ වහන්සේගෙන් දැනගන්න ඕන කියලා. අපි මතකයි මාට මේ ගම්පල ඒ සුබෝධ යෝගාශ්‍රමයේදී දවස් 6කට ටිකේ හැම කරලා තියෙනවා. දවස් 6ට එක එක එක ගන්න කරලා තියෙනවා. ඒක මේ මම හිතන්නේ අපි ළඟ තියෙනනේ. අන්න ඒක පොඩ්ඩක් අහලා බලලා ඌණ පූර්ණයක් කරමු. මොකද ඒකෙදී එක දවසකට එක ගුණයක් විතරක් කරන නැවත නැවත නැවත සාකච්ඡා කරා. ඒ නිසා මම හිතනවා ඒකෙන් ඒ දොළ දුක සම්දි දෙයි කියලා. ආවෝ ධම්ම ධම්මව සාමුදුර ළඟ තියාන මං කිරුවේ. සිඩ්නි වල මං කරලා තියෙන අතරම මේ මෙහෙදි නෙවෙයි දවස් 6ක රිට්‍රීට් එකේ එක එක එක එක ගුණ අපි සාකච්ඡා කරා. ඇත්තටම අපි මේ කවදාකවත් හිතන්නේ තරම් ඒ ඒ කියන්නේ අපිට සම්ප්‍රදාන කුල පෙන්ලා තියෙනට වැඩිය පුදුම විදිය සජීවි ගතියක් තියෙනවා. ඒ කියන්නේ හරියට බලනකොට. ඉතින් හැබැයි වෙලා තියෙන එක ඒ ගුණය දකින්න විපස්සනා කරලා තියෙනවා. ධර්මයේ තියෙන ගුණ බලන්න විපස්සනා කරලා අර ධම්මට්ටි ඥානෙ අහුවෙන්න. අහුනට පස්සේ තමයි මේ බුද්ධවත් බුදුහාමර කියන්නේ කියලා තේරෙන්නේ. එහෙම නැත්නම් අර මුණින් අපව කලයකට වතුරක් කරා වගේ මොකක්වත් ඇතුළට යන්නේ නැහැ. පිටින් තමයි යන්නේ. ඒ නිසා ඔය PhD අරන් තියෙනවා මම හරියට දැකලා තියෙනවා. ඔය ಗುಣ ගැන ලියලා පොත් ගැන ලියලා ඩබල් ડોක්ටර්ස්ලා වෙලා ඉන්නවා. තේරුම් ගත ප්‍රදේශේ බලනකොට යෙදිලා ගත කරන එක බලනකොට ඊට හාත්පසම වෙනස්. දැන් අපි ඔව් තව තියෙනවා ඔව් කතා කරමු. නෑ ස්වාමීන් වහන්සේ යෝජනාවක් කරන්න මං හිතුවේ ඒ ඉතර හුඟාක්ම විස්තරාත්මකව නැතුව අපිට මේ ඉදිරි දවස් කීපය තුළ එක ධර්මදේශනයකින් පුළුවන් නම් මම මම යන්නේ දැනට යන්නේ ওই පටිච්චසමුප්පාද ටික. ඉතින් මේ විස්තර වශයෙන් තියෙන එක අරගෙන කරමු. තව කාට හරි ඕන ඒක කරන්න. එතකොට ඒකම ආපහු යන්න ගියොත් මගේ ට්‍රක් එක මාරු වෙනවා. දැන් මේ මේ බුල්ඩෝසර් එක ස්ටාර්ට් කරලා තියෙන ඉතින් කඩාගෙන <laughs> ඒ හැටි මගේ. අරගත්තනේ අරගෙන යන එක තමයි කරන්නේ. ඒකත් එක දවසෙන් මට කියන්න තේරෙන්නේ නැහැ. මම අද කඩනවා ටිකක්. ඊළඟ දවසේ තව ටිකක් කරන ඉල්ලම කඩාන යනවා වගේ ටික ටික ටික ටික ටික එකම පිරිසත් එක්ක දේශනා මාලාවක් යනකොට තමයි ඔය ගැඹුරට යන්නේ. විවිධ මාතෘකාවට ගියොත් අර අර ට්‍රෙන්ඩ් එක කඩලා යනවා. ඒ ආර් එක කඩලා යනවා. ඒ නිසා ඒකේ උණ පුරණයට තමයි අපි ඔය මේ ඒ අර ඒ කරපු රිට්‍රීට් එකේ දවස් 6ට කරපු එක සෑහෙන විස්තර සහිතයි. එතකොට මම හිතනවා ඒක බඩ පිරෙන්න තියෙනවා කියලායි. දැන් එමුනම් අපි දැන් පහමාරයි නෑ පහයි 45යි අපි යනවා 6මාර වෙනකන් සක්මනට ඊට පස්සේ 6මාරට අපි මෙතන රැස් වෙනවා පරියන්කයක් සඳහා. ඒත් අපේ ධර්ම දේශනා වාරයේ මෙතනින් අපේ කේ සමාව නිෂ්ඨාව තීරණය කරනවා සීල දෙනාටම සනසිමුදා වේවා කියලා.